පෙරවන් සරණයි හැමදෙනාටම අද 2019 වර්ෂයේ ජූනි මාසයේ 4 වෙනිදා අංගරෝද දවසක් දැන් වෙලාව ඔස්ට්‍රේලියාවේ සිඩ්නි වෙලාවෙන් රාත්‍රී 8 පවුල විනාඩි 11ක් වෙලාව ගත වෙලා තිනවා. ඉතින් අද දවසේදී සෑම අංගරෝද දිනකදී මෙන්ම පූජ්‍යපාද අලව්වේ අනෝම දස්සී කෞරණ්‍ය සම්දන් වහන්සේ මේ ධම්සභා මණ්ඩපයට වැඩම කර සිටිනවා. අදත් ලෝකයේ විවිධ රටවල් සිටින කල්යාණ මිත්‍ර මිත්‍රයන් සාවිත්‍රිසක් එක්රැස්ව තථාගත දේශනාවන් සාන්දීමට බලාපොරොත්තු සිටින මොහොතක්. ඉතින් ඒ සියලු දෙනා වෙනුවෙන්ම පූජ්‍යපාද අනුබදස්සී ගෞරවනීය ශාන්දන් වහන්සේගේ පාද නමද নমස්කාර කර සිටමින් මම ආරාධනා කර සිටිනවා ස්වාමීන් වහන්සේ අද දවසේදීත් අපට මේ තථාගත දේශනාව පාදා දෙන්න අපි හැමෝටම සාදු සාදු සාදු නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ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 සතිපට්ඨාන සූත්‍රයේ සත්‍ය පබ්බේ තමයි අද අපට සාකච්ඡා කරන්න තියෙන්නේ. බුදුරයන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා පෙන්වා දෙන ධර්මය නුවණ තියෙන අයට සංකල්ප ඔස්සේ නැතුව යථාර්ථයක් දකින මගක් තමයි පෙන්වා දෙන්නේ. මේ ලෝකයේ සියලු දෙනාම විමුක්තියක් හොයන්න යන තැනදී සියලු දෙනා විමුක්තියක් හොයන්න යොමු වෙන්නේ තමන්ගේ හිත පාදක කරගෙන සිතට එන අරමුණු සියුම් කරගෙන ඒ අදාළ ප්‍රත්‍යක්ෂ වලට තමයි ගමන් කරන්නේ. ඒ හිතේ දියුණුවක් පමණයි. ඒ කියන්නේ සිත කියන කාරණාව යම් දියුණු කිරීමක් පමණයි එතන තියෙන්නේ. චේතෝ විමුක්තියක්. මොකද එතන කිසිදු ආකාරයක වෙන ඊතර වීමක් නැහැ. හිත කල්පනා කිරීමෙන් හටගත්ත දෙයක්. බුදුරණවහන්සේ වෙන්නපු ධර්මයේ තුල ප්‍රඥා විමුක්තිය කරා නැත්නම් ප්‍රඥාව මුල් කරගෙන නුවණ මුල් කරගෙන යන ප්‍රතිපදාවක් තමයි පෙන්වා දෙන්නේ. එතකොට ඒ ප්‍රඥාව කියන කාරණාව ලැබෙන්නේ ප්‍රායෝගික අවස්ථාව තුළ සත්‍යයට යොමු වීම තුළදී සංකල්පයකින් නෙමෙයි. මොකද ප්‍රායෝගික අවස්ථාවෙන් ඔබට යන තැනදී සංකල්ප වලට තමයි යන්න තියෙන්නේ. වර්තමාන ප්‍රායෝගික අවස්ථාවෙන් ඔබට යනකොට සංකල්පයක් ප්‍රායෝගික අවස්ථාව අධ්‍යක්ීමක් ප්‍රඥාවත් එක්ක ලබන දෙයක්. භාග්‍යතුන් වහන්සේ පෙන්වා දෙන ඕගතරණ සූත්‍ර, ලෝකාවලෝකන සූත්‍ර, ditthිකත සූත්‍ර මේ හැම එකම පැහැදිලි වෙනවා. ලෝකයා තියෙන්නේ එක බැස ගන්නවා අනිත් කෙනා අතිදාවනය කරනවා. ඒ ඔය ක්‍රම දෙක තමයි තියෙන්නේ. එතකොට ওই දෙකම තියෙන්නේ සිත පාදක කරගෙන සිතුවිලිත් එක්ක යන වැඩපිළිවෙලක්. නමුත් ප්‍රායෝගික අවස්ථාව තුළදී තියෙන්නේ ප්‍රායෝගික අධ්‍යක්ීම එක්ක සිතින් වෙන කල්පනා කිරීමකට යොමු වෙන්නේ නැතිව ප්‍රායෝගිකත්වයේ තියෙන සත්‍යයට යොමු වීම තමයි භාග්‍යතුන් වහන්සේ පෙන්වන ධර්මය. එතකොට මේ ප්‍රායෝගිකත්වයේ පෙන්වන ධර්මයේදී අපි ප්‍රායෝගිකත්වයම අල්ලගන්නට ඕනේ. බුදුරණවහන්සේ පෙන්වන්නේ ප්‍රායෝගිකත්වය. ප්‍රායෝගිකව අපට ප්‍රත්‍යක්ෂ දෙයි. සංකල්පයකින් යන්නේ නෙවෙයි. සංකල්පකින් ගොඩනගා ගන්න නෙවෙයි. අපට ප්‍රායෝගිකත්වය කරා යොමු කර ගැනීම සඳහා අපට සංකල්ප අවශ්‍ය වෙනවා. ඒ සංකල්ප වලින් අපි කල්පනා කරලා ඊළඟට ප්‍රායෝගිකත්වයට ඒක යොමු කර ගන්නට ඕනේ. අද අපි ගොඩක් වෙලාවට කරන්නේ ප්‍රායෝගිකත්වයේ ඉක්මවා ගිහලා සංකල්ප වලට හමුණක් තැන දීලා තියෙනවා. අපි හතිපට්ඨානය කතා කරනකොට ප්‍රායෝගික තැනට යොමු කරගන්න කායanusasanaවේ යම් සංකල්ප ටිකක් අවශ්‍යතාවයේ තියෙන සමහර අවස්ථාවලදී. නුවණ අඩුකමත් එක්ක සිහි පිහිටවා ගන්න ප්‍රායෝගික දෙයට අඩුකමත් එක්ක අපි ගත්ත නවසීවතිකය. මොකද නවසීවතිකේ ප්‍රායෝගිකව තියෙන එකක් නෙමෙයි දැන්. දැන් එතන තියෙන සංකල්පකින් ගන්නවා. ඒ වගේම ධාතු මනසිකාරය ගැන හිතලා මේ ඔක්කොම අපි ප්‍රායෝගික බවට යොමු කරගන්නවා. කායන ප්‍රශ්නාවේ ආනාපාන හතිය ගත්තත් අන්න ප්‍රායෝගික අත්දැකීමක් එතන තියෙනවා. ඊළඟට සම්පජන්ණය ගත්තොත් වේදනාන් පස්සනාවකත් අපට ප්‍රායෝගික අත්දැකීමක් තියෙනවා. එතකොට මේ ප්‍රායෝගික අත්දැකීමට ඇති කරගෙන තමයි සත්‍ය හොයන්න තියෙන්නේ. ඒකට යොමු වීම සඳහා අපට යම් සංකල්ප විදි අවශ්‍ය වෙනවා ප්‍රායෝගික සිහිය පිහිටුවා ගන්න යොමු කරගන්න. එහෙම නැතුව ලැබිච්ච දේ තුළ අපි ප්‍රායෝගික බවින් එක්තර වීමක් හොයන්නේ නැතුව දැන් අද අපි කරන්නේ ප්‍රායෝගික බවට ලැබිච්ච දේ අපි ඒක විශ්ලේෂණය කරනවා හිතේ සංකල්ප ඔස්සේ. ඒක විද්‍යාවත් එක්ක ගැලපෙන එකක්. බුදුරණවහන්සේගේ දර්ශනය නෙමෙයි. ඒක භෞතික විද්‍යාව කියන්නේ ලෝකේ හරි දෙයක්. භෞතික විද්‍යාවත් එක්ක අපට මේ ලොකු දේවල් ලැබිලා තියෙනවා. එතකොට මේ භෞතිකය, කියන්නේ භෞතික විද්‍යාව කියන්නේ මේ භෞතිකත්වයේ තියෙන නුවණක්. එතකොට මේ භෞතිකත්වයේ තියෙන නුවණක් අපි අද ධර්මයට ගන්න හදනවා. ඒක තව චිත්ත සිත විභේදනය කළත්, විවිධ විදිහට විභේදනය කළා අපි මේ ලෝකයේ තියෙන භෞතිකයේ මානසිකයට මානසිකයෙන් භෞතිකයට මේ පැති ඔස්සේ තමයි ගමන් කරන්න යන්නේ. ඒක විභේදනය කළා. ඒ සියල්ලම ලෝකයේ ඇති දේවල්. බුදුරණවහන්සේ මේ ලෝකයේ ඇතිදී පාදක කරගෙන එතරවන මකක් ඉස්මතු කරලා පෙන්වන්නේ. එතර වීමකට පටිච්චසමුප්පාද නුවණක් පෙන්වන්නේ ඇතිදේ බෙදීමක් නෙමෙයි, එතර වීම. මේ ලෝකයේ තියෙන දෙයක් බෙදීමක් නෙමෙයි, එතර වීම. ඉතින් ඒ නිසා දැන් අපි දද නූතන විදියට අපි බැලුවොත් කල්පනා කරලා අපි අද සමහරලාවට කියන්න පෙළඹිලා තියෙනවා හිතන්න පෙළඹිලා තියෙනවා මේ නූතන විද්‍යාව හොයාගත්ත දේ. ඒ නූතන විද්‍යාවෙන් විවිධ දේවල් හොයාගෙන තියෙනවා. උදාහරණයකට ගත්තොත් අපේ දැන් කයේ කොටස් ටික ඊළඟට තව විවිධ දේවල් අපි අද පෙළඹිලා තියෙනවා ඒ කියන්නේ එක පෙළඹෙන්නේ ඇත්තටම ශ්‍රද්ධාවක් මුල් කරගෙන බුදුරණවහන්සේගේ ගුණයක් ඉස්මතු කරන්න කියලා. ඒ කියන්නේ බුදුරණවහන්සේ මේ විද්‍යාඥයන්ට කලින් මේක හොයාගත්තා. මේ කරුණු අපි උදාහරණයක් ගන්නවා නව මේ එසෙස් කුණපටික නැත්නම් මේ කොටස් ටික බුදුරණවහන්සේ කලින් හොයාගත්ත විද්‍යාඥයන්ට කලින්. ඊළඟට තවත් කාරණා පෙන්නනවා විද්‍යාඥයන්ට කලින් හොයාගත්තා. අපි සංකල්පයකින් හිතින් හිත මුල් කරගෙන බුදුරණවහන්සේ ගැන පැහැදීමක් ඇති කරගන්න අපි මේ දේ කියන්නේ හැබැයි. ඒක කුසල පැත්තට යොමු වෙනවා. පින පැත්තට යොමු වෙනවා අපි ඒ හිතෙත් එක්ක. හැබැයි අපි ප්‍රතිපදාවෙන් ශ්‍රද්ධාවට ප්‍රශ්නයක් කරගෙන. අපි ඒ කියන දේ තුළම අපි තුළ යොමු වෙලා තියෙනවා මේ විද්‍යාඥයෝ මේ පුත්‍රජන විද්‍යාඥයෝ ඒ විද්‍යාඥයන්ට අර බුදුවරු හොයාගත්ත දේ හොයාගන්න පුළුවන් වෙලා තියෙනවා. පුත්‍රජන විද්‍යාඥයන්ට බුදුවරු හොයාගත්ත දේවල් හොයාගන්න පුළුවන් වෙලා. ඉතින් එහෙනම් එයාලත් බුදුවරුමයි. ඇයි විද්‍යාඥයන්ට හොයාගන්න පුළුවන් විලානේ කරුණු. අපි කියන්න උත්සාහ කරන්නේ හැබැයි මීට කලින් බුදුරණවහන්සේ හොයාගත්ත කියලා පෙන්වන්න හදන්නේ. අපි ශ්‍රද්ධාවක් හිතින් හිතලා ගොඩනගාගෙන. නමුත් ප්‍රතිපදාවෙන් අපි කියන කියමන තුළදීම අපි කියලා ඉවරයි මේ අමු පුත්‍රජන බුද්ධාඥයන්ට බුදු බුදුනුවණක් ඇති වෙන මගක් පැහැදිලා තියෙනවා. එයාලා ඒ පිළිවෙල හොයාගෙන තියෙනවා. හැබැයි ඒ හොයාගත්ත දේවල් අපි දකින, ඒ කියන්නේ විද්‍යාඥයා හොයාගත්ත න්‍යායක් තියෙනවා නම් භෞතිකත්වයේ සහ මානසිකත්වයේ එක්ක ඒක තමයි මේ බුදුරන් වහන්සේගේ දිහට ගලපන්න හදන්නේ. ඒකත් ඒ හා සංසඳන්න හදන්නේ. ඒක ඊට කලින් බුදුවරු හොයාගත්ත කියලා පෙන්වන්න හදන්නේ. හැබැයි ඒ සියලු දේ මේ ලෝකයේ දේවල් විතරයි. එතන ප්‍රතිපදාවෙන් ශ්‍රද්ධාවට එන්න බැරිලා තියෙනවා. අපි බුදුරන් වහන්සේගේ ධර්මයේ ස්වකහතයි කියන කාරණාව පිළිගන්න ස්වභාවයෙන් අයින් වෙනවා. ඉතින් ඒ නිසා අපි බලන්නට ඕන හැම වෙලෙම බුදුරණවහන්සේ මේ ලෝක විභේදනයක් නෙමෙයි කරලා පෙන්වුවේ. බුදුරණවහන්සේ පෙන්වුවේ ලෝකයේ ප්‍රත්‍යක්ෂය ඔස්සේ සංකල්පමීය වශයෙන් යන්නේ නැතුව සංකල්පය යෝනිසෝ මනසිකාරයක් පිණිස ලෝකයේ හැදෙන හැටි හොයලා ඊතරවන මගක් කිස්මතු කරන්නයි බුදුවරු ලෝකේ පහළ වෙන්නේ. පහ පදාන සූත්‍රය ගතට පස්සේ කිස්මින් සත්‍ය ජරා මරණං හෝති හොයන්න පටන් ගත්තේ ප්‍රත්‍යක්ෂේ පාදක කරගෙන ප්‍රත්‍යක්ෂයෙන් ඔබට ප්‍රත්‍යක්ෂයේ දේ තුළ විභේදනයක් නෙමෙයි. ඒකෙන් ඔබට හෙව්වා. ප්‍රත්‍යක්ෂ වෙන දේ ඉබේදෙන එකකට දෙයක් නැහැ. ඒකේ අලුත් දේවල් සංකල්පෙන් හොයන්න දෙයක් නැහැ. ඒක ලැබුණේ ඇයි කියන කාරණාව හොයන්න තියෙන්නේ. එහෙනම් මේ ප්‍රත්‍යක්ෂය අපට විවේදනය කිරීමක් නෙමෙයි බුදුරණවහන්සේගේ ධර්මයේ තියෙන කුමකින් ඕ ප්‍රත්‍යක්ෂ වෙනවනම් ඒ ප්‍රත්‍යක්ෂ විය හැකි ආකාර සියල්ල ධර්මයේ කියලා දෙනවා. අන්න එතන ඉඳලා තමයි මේ නුවණ වඩන මාර්ගයකට බුදුරණවහන්සේ පෙන්වා දීලා තියෙන්නේ. එතකොට මේ සතිපට්ඨාන සූත්‍රයේ සත්‍යපබ්බේ කරුණ තමයි අද අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. එතකොට මෙතනත් බුදුරණවහන්සේ පටන් ගන්නවා පුණජ පරම්පික්කේ බික්කු ධම්මේසු ධම්මාන පස්සී විහෙරති. පුණජ පරම් නැවත වතාව තව එකක් කියනවා. එතකොට තව එකක් කියන්නේ මේකත් එයාට ඒ කෙනෙකුට ප්‍රතිපදාව යන්න ආරශාවකයට තව එක ක්‍රමයක්. තවත් එක ක්‍රමයක්. එතකොට ඒ ක්‍රමෙත් පාය කරගෙන යන්න පුළුවන්. හැබැයි මේ මේ දුන්න ප්‍රතිපදාවේ උපරිම අහුවෙන දපකන්නේ වැඩෙන ප්‍රතිපදාවක් එක්ක මේ චිත්තන් ධම්මානුපස්සනාවේ තියෙන්නේ උපරිම දේ දක්වා තමයි අවසානට විග්‍රහ කරන්නේ. දැන් සතිය බෝධිහංගයක් වෙනකොට සිහියක් අල්ලගත්ත බෝධහය ආර්ය සත්‍ය නුවණ සඳහා සිහිය කියන එක. දැන් මෙතන ආර්ය සත්‍ය විග්‍රහ කරන්නේ. පටිච්චසමුප්පාදේ පැහැදිලි කරනවා අවසානයේ අවිද්‍යාව. එහෙනම් අවිද්‍යාව ආශේෂ විරාග නිරෝධී විද්‍යාව කතා කරන්නේ ආර්ය සත්‍යයක කතා කරන්නේ. ඒතර මේ හැම පැත්තකින්ම කතා කරන්නේ මේ ආර්ය සත්‍ය එක්ක. ඒතර මේ ආර්ය සත්‍ය කියන කාරණාවෙත් මේ ධම්මානුපස්සනාවක් හැටියට කෙනෙකුට ප්‍රත්‍යක්ෂ කාරණාව ඔස්සේ පුරුදු කරගෙන යන වැඩපිළිවෙලක් පෙන්වා දීලා තියෙන්නේ. ඊළඟට තමයි මේකදී දැන් තව කාරණාව මේ හැම අනුපස්සනාවක්ම අවසන් කරනවා අරහත්ත්වයට එක්ක අරහත් වේදී අවසන් වෙනවා. නමුත් ඒ කියන අවසාන විග්‍රහයේදී අපි කතා කරමු අනාගාමීව අරහත් වෙනවා කියලා කියන ওই විදිහට වැඩුවොත්. නමුත් ප්‍රතිපදාවේ අරහත් වීම අවසන් දක්වා විග්‍රහ කරලා පෙන්නනවා ඒ ධම්මානුපස්සන කොටස් වලදී. පොණිතපරම් භික්ඛේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. මහණෙනි නැවත වතාවක් මේ ධර්මයන්ගේ ධර්මයන් ඇරියෝ දකින් වාසය කරන එක විග්‍රහ කරනවා. චතුස්සු වරිය සත්‍යේසු. මේ ආර්ය සත්‍ය හතර පිළිබඳව. කතංචපන භික්ඛේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. චතුස්සු වරිය සත්‍යේසු. මොකද්ද මේ සතිපට්ඨානේ ආර්ය සත්‍ය අනුව වාසය කරනවා කියලා කියන්නේ. එද වික්කවේ වික්කෝ ඉදන් දුක්ඛංචතා භූතං පජානාති අයං දුක්ඛ සමුදයතා භූතං පජානාති අයං දුක්ඛ නිරෝධෝතතා භූතං පජානාති අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති යතා භූතං පජානාති මෙන්න මේ විදිහට මේ දුකයි මේ දුකේ හට ගැනීමයි මේ දුක් නැතිවෙන මගයි නැතිවීමයි මේ මගයි කියලා මෙන්න මේ ආර්ය සත්‍ය නුවණ පාදක කරගෙන ඒ ඒ ඒ නුවණත් එක්ක ඒක තමයි දැන් ඒ ඒ නුවණ තමයි ඒ කාරණාව තමයි ධර්මයෙන්ගේ ධර්මයෙන් අනුව වාසය කරන්නේ. දැන් එතකොට මේකයි මේ ආද දැන් අපි සතිපත් බොජ්ජංග ගත්තොත් ඒකේ ත්‍රිග්‍රහයක් වෙන්නවා. නූපන් බොජ්ජංග හටගත්තා උපන් බොජ්ජංගේ ඒ ඒ විග්‍රහය ප්‍රමුත් මෙතන හිම එකක් වෙන්නන්නේ නැහැ. මොකද මෙතන නුවණමයි පැහැදිලි කරන්නේ. එතකොට මේ නුවණ මේ නුවණ කතා කරාම නුවණ කියන්නේ අවිද්‍යාවේ අනිත් පැත්ත. එතකොට නම් අර සේරම ඉක්මවන ප්‍රතිපදාව. දැන් අපිට මේ නුවණ හැටියට හම් වෙන කාරණාව ඔස්සේ අපට හම් වෙන දෙයක් අපි පුරුදු කරගෙන යන්න පුළුවන් මේ නුවණක් කියන ගැනීමත් එක්ක. එතකොට මේ සතිපට්ඨානයේ මේ මේ මජ්ක්‍ධිම නිකායේදී ওই ටික විතරයි විග්‍රහ කරලා පෙන්නන. නමුත් මේක විභංග කරලා පෙන්නනවා තව දුරටත් දීඝනිකායේ තියෙන සතිපට්ඨාන සූත්‍රයේදී. අපි ඒකත් ඒත් එක නිසා සාකච්ඡා කරමු. ඒකේ තියෙන බෙදාවෙන් කිරීමත් එක්කම. එතකොට අපි සාරාංශ වශයෙන් මුලින් ගත්තොත් මේ කාරණාව එක පමණක් මෙයයි දුක්ඛ මෙයයි දුකේ හට ගැනීම මෙයයි දුක නැතිවීම මෙයයි දුක නැතිවන මඟ. එතකොට මෙයයි කියනවා. මෙය කියන්නේ කල්පනාවක් නෙමෙයිනේ. මේ දැන් ප්‍රත්‍යක්ෂයක්. එතකොට එහෙනම් දැන් අපි සාමාන්‍යයෙන් කල්පනා කළ බලද්දී අපට කරුණු හතරක් මේ කියලා ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහනේ. කරුණු හතරක් කරුණු හතරක් මේ ලෝකේ මේ කියලා සාමාන්‍ය කෙනෙකුට ගන්න බෑ. එකයිනේ මෙයක් වෙන්නේ. නමුත් මේ මේ ඒක තමයි මේ මේ ධර්මයේ තියෙන ආශ්චර්යය. මේක මේ ලෝකෙට ගෝචර වෙන්නේ නැති දෙයක් වෙන්නේ ඒකයි. මේක ලෝක විභේදනයක් නෙවෙන්නේ ඒකයි. මේක මේ ඊතර වීමක්. ලෝකයා මනින කෝණේ මනින එකක් නෙවෙයි. එතකොට මේ හතරම හම්බෙන්නේ මේ දුක්ඛ සමුදය. මේ දුකයි. මේ දුකේ හට ගැනීම. මේ දුකෙන් තීමයි. මේ දුක නැති වෙන මාර්ගයයි කියන මේ හතරම ප්‍රත්‍යක්ෂයක්. එතකොට එහෙනම් මේ හතරම ප්‍රත්‍යක්ෂ වෙච්ච තැනදී සත්‍ය ඥානයේ ඉඳලා ඊළඟට කෘත්‍ය කෘත්‍ය වෙනකම්ම ඔය ආර්ය සත්‍ය නුනත් එක්ක වැඩ පිළිවෙල තියෙනවා. ඒකෙදි ඒ සඳහා සිහිය ධම්මවිචේ විරිය ওই ටික බොජ්ජං ගැටියට වැඩෙනවා. දැන් මෙතන අවබෝධයම කාරණාව එක්ක මේ දුකයි මේ දුකේ හට ගැනීමයි මේ දුක නැතිවීමයි මේ දුක නැති වෙන මගයි කියලා පැහැදිලි කරනවා. මොකද මෙතන ඒ දුකයි මේ සමුදයයි ඒ නිරෝධයයි නෙමෙයි. මේක මෙය දුකයි මේ දුකේ හට ගැනීමයි මේ දුක නැතිවීමයි මේ දුක නැතිවන මාර්ගයයි. මෙන්න මේ ටික තමයි බුදුරන් වහන්සේ ආර්ය සත්‍ය නෝන හැටියට පෙන්වන්නේ. එතකොට එහෙම ඒ හම්බවීම තුළදීම මේ ආර්ය සත්‍ය නෝන කියන එක නෝනක් කියලා හම්බවීම මේක ධර්මයන්ගේ ධර්මයන් අනුව වාසය කිරීමක්. ධර්මයන්ගේ ධර්මයන් අනුව වාසය කිරීමක්. එතකොට අපි යම් කිසි විදිහකින් නුවණ මෙන්නද නුවණ කියලා දෙයක් හම්බුණාද? නුවණ කියලා දෙයක් ගෝචර වුණාද? මෙන්න මේක කොයි විදියටද හම්බුනේ කියලා මේ ලෝකේ යම් පැනවීමක් ඇද්ද? ඒ පැනවීම තුලත් ඊතර වීමක් තමයි මේ අනුපස්සනාවේදී පැහැදිලි වෙන්නේ. සමුදේවය අජ්ජත් බහිද්ද අත්ති ධම්මාතිවා කියලා ඒ ගැනි ලැබිච්ච නුවණ එක් යන සතිපට්ඨාන අනුපස්සනාවක්. එතකොට ඒකත් ඉක්මෙව්වා. අන්න ඒකයි ප්‍රඥාවත් ඉක්මවීමක් නේ නිවන කියන්නේ. අපි කලින් කතා කරා පහුරක් මේ ධර්මයේ කියලා. ඒතර ප්‍රඥාවත් ඉක්මවීමක් නිවන. ප්‍රඥාවත් පැනවීමක්. නාම රූප විඥාන පවතිනක. ඒතර ප්‍රඥාව ඇති වෙච්ච තැනදී අවිද්‍යාව ආශේෂ විරාග නිරුද්ධුණාට පස්සේ නාම රූප විඥාන ඉක්මුණාට පස්සේ මොකද වෙන්නේ? මේ ප්‍රඥාව නැත්නම් මේ මගත් ඉක්ම වෙනවා. අන්න නිවෙනවා. එතකන් නිවෙන්නේ නැහැ. එතකොට එහෙනම් මේ සියලු දේවල් අපට ධර්මයේ පහුරක් හැටියට හම්බෙන ප්‍රතිපදාවකදී තමයි ලැබෙන්නේ. මොකද සක්කාය දිට්ඨි ප්‍රහාණය වෙන වැඩපිළිවෙලක් එක තමයි පහුර කියන කාරණාව හම්බ වෙන්නේ. නැත්තම් පහුර හම්බෙන්නේ නැහැ. ප්‍රතිපදාව පටන් ගන්නෙම පහුරක් කියලා හම්බ වීම. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය මම කියන කාරණාව වැරද්දක් හම්බ වීම. මම කියන කාරණාව වැරද්දක් හම්බ වෙනවා කියලා කියන කාරණාව තුලම තියෙනවා මම මනින දේ වැදගත්කමක් නැහැ නේද? මම හරිනම් මම මනින දේ වැදගත්කම කොහොමද එන්නේ නැහැ. මේ මේ ධර්මයේ දැන් අපි අර අපි වචන ටිකකට විතරක් කොටු වෙලා ඉන්නවනේ දැන්. ටිකක් හිතලා බලන්න පසේ බුදුරජාන් වහන්සේට මේ වචන ටික විතරකයකට ආවනම් කියන්නේ නැතුව ඉන්නේ නේ. දැන් අපි දන්න නාම රූප, අපි දන්න ආර්ය සත්‍ය, අපි දන්න පංචපාස්කන්ධ, අපි දන්න පටිච්චසමුප්පාදේ. ඒ විතරකයකට ගැලපුණා නම් ඒක වචනයක් දෙන්න බැරි කමක් නැහැ ප්‍රත්‍යක්ෂයක් කරා ප්‍රත්‍යක්ෂයට වචන ටිකක් දෙන්න බෑ. බුදුරන් වහන්සේ ලෝකයේ වචන ටිකක් අල්ලගෙන ඒ ප්‍රත්‍යක්ෂ කරා යන්න ගන්නවා. අපි අද ඒ වචන ටික තුල විතරක් හිර වෙලා ඉන්නවා. අර ඒ තුලින් ගොඩනගෙන මගට යන්න දක්ෂ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ ධර්මයේ හිතනකොට අපි අපට නුවණ හැම පැත්තෙම විවෘත කරලා බලන්න වෙනවා. අපි හිතන යම් රාමුවකට කොටු වෙන්න හොඳ නැහැ. අද අපිට තියෙන ප්‍රධානම දේ තමයි එක එකයි එක එක රාමු වලට කොටු වෙනවා එක එක පිරිසකට යමු වෙනවා ඒ ඒ ඒ හැම එකක් ඔස්සේම විවෘතව බලන්නේ නැහැ විවෘත නොබලන නිසා මොකද වෙන්නේ අපට බුදුරණවහන්සේ වෙන්නපු විමුක්තිය මගහැරලා යනවා. එතකොට දැන් මෙතනදී මේ ආරි සත්‍ය කියන මේ කාරණාව එක ගත්තාම එතන පෙන්වන්නෙම අවසානයේ අවිද්‍යාශේෂ විරාග නිරෝධයමයි තියෙන්නේ. එහෙනම් අහු වෙන්න තියෙන්නෙම ඒ ඥානීය කියන කාරණාව. ඒ ඥානීය හම්බ වෙනකොට ආරි සත්‍ය නුවණ කියන කාරණාව හම්බ වුණාම අන්න ඒකෙන් ඈතර වීම එතකොට සම්පූර්ණයෙන් මේ කිසි දෙයක් කතා කරන්න ලැබෙන්නේ නැහැ. කතා කිරීමේ අවශ්‍යතාවය නැහැ. ඒක ඉක්ම වෙනවා. එතකොට මහා අතිපට්ඨාන සූත්‍රය අපි දිගනිකායේ විග්‍රහයත් එක්ක අපි බැලුවොත් එතනින් එහා මේක තව විස්තර කරලා පෙන්නනවා. ඒ කියන්නේ ප්‍රත්‍යක්ෂය ප්‍රායෝගිකත්වය හම්බෙන දේ. දැන් අපි බලන්න ඕනේ මේ මේකෙදි මේ ප්‍රායෝගිකත්වය හම්බෙන දේත් එක්ක ගන්නට ඕන නැත්තේ. මොකද දැන් අපි මේ කතා කරද්දී අපට තේරුම් ගන්න පුළුවන් වෙයි දැන් දුක විග්‍රහ කරනවා. කතමංච බික්කවේ දුක්ඛං හරිය සත්‍ය. මොකද්ද මහණෙනි දුක? ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, මරණම්පි දුක්ඛං, ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායස අපිහි සම්පයෝග දුක්ඛෝ, පිහි විපයෝග දුක්ඛෝ, යම්පිච්චන ලබති සම්පි දුක්ඛං, සංකිටේන පංචපාදානස්කන්ධා දුක්ඛ. දුක විග්‍රහ කරනවා. ජාති දුක, ජරා දුක, මරණ දුක, ඒ වගේ ප්‍රියංග වෙන්වීම, අප්‍රියංග එකතීම, කැමැති දැන ලැබීම, පංචපාස්කන්ධය දුක, ශෝක පරිදේව මේ දුක විග්‍රහ කරනවා. දැන් එතකොට මේ ප්‍රත්‍යක්ෂයක් අපට හම්බ විය යුත්තේ. ඒක දුකක්. දැන් අපට මෙහෙම දෙයක් තියෙනවානේ. දැන් ජාති දුක කියනකොට අපට හැම වෙලෙම ජාති දුක හම්බෙන්නේ නැහැ. ඇයි? දැන් අපි සතුටින් ඉන්නවනේ. අපි දිව්‍ය ලෝකයට හිතනවනේ. කොහෙද ජාති දුක? අපි බ්‍රහ්ම ලෝකයට හිතනවනේ. කොහෙද ජාති දුක? ඇයි බ්‍රහ්ම ලෝක ජාති සැපයිනේ. දිව්‍ය ලෝක ජාති සැපයිනේ. කඩදරන ජාතිය සැපයිනේ. ජාති දුකක් නැහැ එතකොට. ජරා මරණ ජරා මරණ ප්‍රායෝගිකත්වයේ හම්බෙන්නට ඕන. අපි අද මොකද කරන්නේ මේ ජාති දුක කියලා විග්‍රහ කරපු එක අපි මේ මෙතන ඉඳගෙන මේ ප්‍රත්‍යක්ෂයට යන්නේ නැතුව මෙතන විභේදනය කරලා බලනවා. අපි මේ ජාතිය කියන්නේ ජරා මරණේ මේ භවයෙන් හටගත්තා කියන මේ ඊතරවන වකට යන්නේ නැතුව ලැබිච්ච දේ ජාතිය කියලා ලැබිච්ච දේ විභේදනය කරලා තව මොකද්දෝ විග්‍රහයක් කරන්න බලනවා මේ ෆිසික්ස් එක්ක තියරයකට යන්න ලැහැත්තියේ. විද්‍යාඥයන්ගේ හොයාගත්ත තියරයකට යන්න ලැහැත්තිය ඊතරවන කාරණාවට යන්නේ නැතුව. ජාති දුක නම් ජාති දුක ප්‍රත්‍යක්ෂය බලන්න ඕනේ. සංකල්පයකින් නෙමෙයි ප්‍රත්‍යක්ෂයකින්. ඒ ප්‍රත්‍යක්ෂයට යොමු කරගන්න අපිට අර හැම දෙයක්ම තියෙන්නේ. ඊළඟට ජරා දුක. ජරාව දුකක් වෙන්නට ඕනේ. ජරාව දුකක් නැති අවස්ථාවේ ජරා දුක ඒක සංකල්පයක් නේ ප්‍රත්‍යක්ෂයක් නෙමෙයිනේ. ජරා දුක ප්‍රත්‍යක්ෂ ප්‍රත්‍යක්ෂයත් එක්ක. ඊළඟට අපට අතීතයේ මරණය ගැන හිතෙනවා අනාගතයේ මරණය ගැන හිතෙනවනම් එතකොට ඒ සංකල්පෙම වශයෙන් දැන් අපට ලැබිලා තියෙනවා ඒක. එතකොට ඒ දුක. එතකොට අන්නේ මේ ප්‍රත්‍යක්ෂයක් එක්ක යන ගමනක් තියෙන්නේ. සංකල්ප වශයෙන් නෙමෙයි. ඊළඟට මරණය, ඊළඟට ශෝක, පරිදේව. එතකොට මේ මේක ප්‍රත්‍යක්ෂ දුක හැටියට අපට හම් වෙන්නට ඕනේ. මොකද බුදුරණවහන්සේගේ ධර්මයේ කොතනකවත් පැහැදිලි පෙන්වන්නේ නැහැ මේ වැරදි දෙයක් පෙන්වන්නේ නැහැ. හරි දෙයමයි. සත්‍ය දෙයමයි පෙන්වන්නේ. ප්‍රායෝගික දෙයමයි පෙන්වන්නේ. වෙන සංකල්ප කරන දෙයක් නෙමෙයි පෙන්වන්නේ. එතකොට දැන් මේකේ අවසානයේ නුවණකට හම්බ වෙනවා සංකීර්ණ පංචපාදානස්කන්ධා දුක්ඛ. පංචපාදස්කන්ධ දුකක් කියලා නුවණකට හම්බ වෙන තැනදී ඒක පුජ්‍යලයේ අතිවින දුකක්. එහෙම එකක් නෙමෙයිනේ කතා කරන සංඛාර දුක. අනාත්ම ලක්ෂණයත් එක්ක කතා කරන්නේ. අනිත්‍ය ලක්ෂණයත් එක්ක කතා කරන්නේ. සංඛාර දුක කියන එක. එහෙනම් මේ සංඛාර දුක්ඛය කියන කාරණාව අපි බෙදලා බලන්න එනවා ජාති දුකේ මොකද්ද මේ මේ මේ පංචපාස්කන්ධය කියලා මේක දුකක් හැටියට හැම වෙලෙම මොකද්ද කියන සංකල්පයකට දාන්න යනවා. දැන් හැම වෙලෙම ජාති දුක මොකද්ද කියලා සංකල්පයක් හැටියට දාන්න යනවා. අපි ප්‍රත්‍යක්ෂ වෙන්න ඉඩ දෙන්නේ නැහැ. මේ යන්නේ හැම වෙලෙම ප්‍රඥාවෙන් නෙමෙයි යන්න යන්නේ. හිතෙන් යන්න යන්නේ. තාමත් අපි හිතෙන් යන්නේ යන්නේ. සිතවිල්ලෙන් යන්නේ යන්නේ. වැටහීමෙන් නෙමෙයි ප්‍රඥාවෙන් නෙමෙයි. ප්‍රඥාවට යන්න තියෙන ප්‍රත්‍යක්ෂය ඔස්සේ. ප්‍රත්‍යක්ෂය කියන කාරණාව අපට දැන් හම්බෙච්ච කොහොනේක. හැබැයි සිතවිල්ලකින් මේ ප්‍රත්‍යක්ෂ වෙච්ච කාරණා විභේදනය කරාට මේ සිතවිල්ලකින් මේ අවබෝධය කරගන්න බෑ. ප්‍රත්‍යක්ෂ වෙච්ච කාරණාව නුවණ වැඩි වීමෙන් තමයි ඒක නුවණට හම්බෙච්ච එක. පංචීපාස්කන්ධ දුක කියන එක නුවණට හම්බෙච්ච එක. ප්‍රත්‍යක්ෂය පුද්ගලයෙකුට ලෝකයේ ගෝචර වෙන කාරණාව නෙමෙයි. ලෝකයේ ඉමේදනයක් නෙමෙයි. දැන් පසේ බුදුරජාණන් වහන්සේ මේ මේක දැක්කා. නමුත් පසේ බුදුරජාණන් වහන්සේට ජාති දුකයි කියලා විග්‍රහ කරන්න පුළුවන්. ජරා දුකයි කියලා විග්‍රහ කරන්න පුළුවන්. මරණය දුකයි කියලා විග්‍රහ කරන්න පුළුවන්. මොකද මේ ලෝකේ ස්වභාවය. ඒ නිසා තමයි තව කට්ටිය මහානලා පසේ බුදු වෙන්නේ. ශෝකේ පරිදීවි දුක්ඛ දෝමනසී උපායස මේක දුකයි කියලා විග්‍රහ කරන්න පුළුවන්. ඒක ඒකට විග්‍රහ කරන්න වචන තියෙනවා ලෝකේ. නමුත් මේ පංචපාස්කන්ධ දුකයි කියන කාරණාව ඒ ඒ අවබෝධයෙන් අර විග්‍රහ කිරීම හැකියාව නැහැ. මොකද ඒකට දැන් මේ සත්‍ය දැක්කට ඒ සත්‍ය දැක්කේ මේ වචන ටිකකින් නෙමෙයි. බුදුරණවහන්සේ තමයි වචන ටිකකින් විග්‍රහ කරලා පෙන්නු යන්න අපේ මාර්ගයට. ඒ මාර්ගයට යොමු වීම සඳහා දැන් බුදුරය පසේ බුදුරයන් වහන්සේ බෝධිසත්වය පැහැදිලි කරනවානේ. අරක සූත සුනක සුනේත ශාස්ත්‍රය වෙලා ඉන්නකොට බලන්න පැහැදිලි කරලා ලස්සනට මේ ජීවිතය අනිත්‍යයි කියනවා. ආයුෂය කෙටි කියනවා. අවුරුදු 80000ක් තියෙන්නේ. කොච්චර හැකියාවක් තිබිලා තියෙනවද? 80000 ආයුධ ආයුෂය තනාක තියෙන දිය බින්දුවක් වගේ කියනවා. ඉක්මනින් මේ මේ මේ මෛත්‍රී සමාධිය වඩා ගන්න කියනවා. එතකොට බලන්න එහෙනම් ඒ ඒ ජීවිත අල්ප බව පෙන්වන්න අවුරුදු 80000ක් ආයුෂ තියෙන ජීවිතය අල්ප බව පෙන්වන්න බෝධිසත්වයන්ට පුළුවන්කමක් ලැබුණා. එතකොට එහෙනම් ඒක මේ ලෝකී ගෝචර ටික. අපි මේ ලෝකී ගෝචර වෙච්ච දේ කොච්චර විභේදනය කරත් ඒක ලෝකී තියෙන දෙයක් විතරමයි. ඊතර වීමක් නෙමෙයි. හැබැයි මේ ලෝකීය ප්‍රත්‍යක්ෂයෙන් තමයි යන්න තියෙන්නේ. වෙන වැඩ පිළිවෙලකින් නෙමෙයි. ලෝකේ ප්‍රත්‍යක්ෂයක් ඔස්සේ යන්න තියෙන්නේ. එහෙනම් ප්‍රත්‍යක්ෂේ වර්තමානයේ කාරණාව අල්ලගන්න තියෙන්නේ. එකයි සුනිත සෝපාකලා වගේ තුල්ලපන්තක වගේ ස්වාමීන් වහන්සේලා අවබෝධ කරගත්තේ මේ ජීවිතේ ප්‍රත්‍යක්ෂ කාරණාව ඔස්සේ අතීතයේ වැඩ අතීතයේ දිනු කරපු නුවණ පාදක වුණා. සිතවිලි දැන් ඒ සිතවිලි ටික පාදකුන්නේ මේ විභේදනයක් කරන්න. මතක තියාගන්න බැරි පුතුල්ලපන්තක ස්වාමීන් වහන්සේ. නුවණ කියන එක අතීතින්දලා උච්චතර අනුබද්ධිතයි. සිතවිල්ල හිතින් කලින් හිතපුවා එන්නේ නැහැ නේ මෙතෙන්ද. සිතවිලි ටික එන්නේ නැහැ නේ. සංකල්ප ටික එන්නේ නැහැ නේ. කිසි දෙයක් දන්නේ නැහැ හැබැයි නුවණ හැවිල්ලා තියෙනවා. අන්නේ නුවණට ප්‍රායෝගික හම්බෙච්ච කාරණාවේදී ඊතර වීමක් කරන ප්‍රතිපදාව හම්බ වෙනවා. අර තියෙන දේ බෙදලා බැලීමක් නෙමෙයි. පුංචි දෙයයි දෙන්නේ. අපි කොච්චර තියෙන දේ බෙදලා බැලුවත් මොන විදිහට විග්‍රහ කරලා බැලුවත් ඒ සියලු දේ තුළ තියෙන්නේ මොකද්ද? හැම දෙයකම තියෙන්නේ සංකල්පයක් විතරයි. එතකොට මෙන්න මේ විදිහට විග්‍රහ කරනවා ජාති දුක, ජරා දුක, මරණ දුක, ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. මෙන්න මේ අපට ප්‍රත්‍යක්ෂ වෙන කාරණා ඔස්සේ මේ දුක කියන්නේ මොකක්ද කියලා හොයන්න යන්න වෙනවා. ඒකෙදී පංචපාස්කන්ධය දුකයි කියලා විග්‍රහ කරන්න දැන් බුදුරණවහන්සේ කිව්වේ මේ කෙටියෙන් ඔක්කොම පංචපාස්කන්ධය හකුලවලා. එහෙනම් දැන් ඒක හොයන්න යන්න වෙනවා. මොකද ඒක බුදුරණවහන්සේ පෙන්නවා. ඒක අපට මේ ගෝචර වෙච්ච කාරණාවට පෙන්න පුදේ. අන්න ඒක හොයාගෙන යන්න වෙනවා. මේ හැම එකටම පැහැදිලි කරා. පංචපාස්කන්ධය. මොකද දැන් අපට පංචපාස්කන්ධය කියනකොට අපිට පංචපාස්කන්ධය නැතිවීමද තිවීමද දැන් ජරා මරණත් ඉපදීමක් කරන බුදුරණාහි. ජරා මරණ ඉපදීමක්. ජරා මරණ ජාතකෝ හෝති. ජරා මරණ ජාතකෝ හෝති කියන්නේ ජරා මරණ කියන්නේ පංචපාස්කන්ධයක්. ඒ සකස් වීමන්නේ. ජරා මරණේ සකස් වීම. අපි වල ජරා මරණේ කතා කරන්නේ බිඳීමකට විතරයි. බිඳීම අපට මේ ලෝකේ ගෝචරදී. හැබැයි ජරා මරණේ සකස් වීමක්. ජරා මරණ කියන්නේ සකස් වෙච්ච දෙයක්. ජරා මරණ කියන්නේ ඉපදිච්ච දෙයක්. ජරා මරණ ජාතකෝ හෝති. ඒක නුවණට හම්බෙන දෙයක්. ඒක දැන් හම්බෙන්නේ නැහැ අපට. අපට දැන් හම්බෙන්නේ ජරා මරණ නැති වෙන එකක් හැටියට. තියෙන දේ නැති වෙන එකක් හැටියට. අපි මේ ප්‍රත්‍යක්ෂයෙන් යන්න ඕනේ. ඒ ප්‍රත්‍යක්ෂයෙන් ගිහිල්ලා ඒ කාරණාවර ඊතර වෙන මගදී පෙන්නපු දෙයට බෙදලා දාන්න ගිහිල්ලා ඒක ඒක ඇතුළට ඔබවන්න ගියොත් එහෙම අපි වරදිනවා. නුවණට හම්බ වෙ යුතු කාරණාව සිතුවිල්ලකින් දාගන්නකොත් වරදිනවා. ඒක නුවණට ඉඩ දෙන්නට ඕනේ. ඒක මගට ඉඩ දෙන්නට ඕනේ. එතකොට පංචීපාස්කන්ධ දුක කියලා විග්‍රහ කරනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන. දැන් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන එක බුදුරණවහන්සේ මේකෙදි ලස්සනට ඊට පස්සේ පැහැදිලි කරනවා. අපි ඒකත් පොඩ්ඩක් තේරුම් ගන්න උත්සාහ කරමු. මේකත් එක. එතකොට එහෙනම් මෙන්න මේ ප්‍රත්‍යක්ෂ කාරණාව ඔස්සේ දැන් ඒක ක්‍රමානුකූලව දැන් මොකද බුදුරණවහන්සේ මේ සියල්ලක්ම මේ විස්තර කරලා දෙන්න ඒ කියන්නේ ආර්ය සත්‍ය මොකද්ද කියලා විස්තර කරලා දෙනවා. ප්‍රතිපදාව යනකොට යාගේ ආර්ය සත්‍ය නුනත් එක්ක යන වැඩපිළිවෙල තියෙනවා. ඊළඟ බුදුරණවහන්සේ කියනවා කතමාජ බික්කේ ජාති. දැන් මේ විග්‍රහය තියෙන්නේ මහා නිදාන මේ මේ දීඝනිකාය සතිපට්ඨාන සූත්‍රයේ. එතනින් එහා මේ තියෙන විග්‍රහ ටික. කතමාජ බික්කේ ජාති. මොකද්ද මහණෙනි ඉපදීම කියලා කියන්නේ. ඔන්න විග්‍රහ කරනවා. යාතේ සන්තේසා සත්තානං ධම්මිතම්මේ සත්තනිකායේ ಜಾති සංජාති උක්කත්ති නිබ්බත් අබිනිබ්බති කන්දානං පහත භාව ආයතනානං පටලාව අයං උච්චති බික්කවේ ಜಾති මහණෙනි ಜಾති කියන්නේ ඒ ඒ සත්වනිකායේ යම්කිසි ඉපදීමක් ඇද්ද බැස ගැනීමක් ඇද්ද විශේෂයෙන් ඉපදීමක් ඇද්ද ස්කන්ධ පහළ වීමක් ඇද්ද ආයතන ලැබීමක් ඇද්ද මේ ඉපදීමයි එතකොට මෙන්න මේ කාරණා අපි ඉස්සල්ලාම ලෝකීය ප්‍රත්‍යක්ෂයෙන් අපි ප්‍රායෝගික දැන් එක සංකල්පයකින් කියලා හරියන්නේ. අපි හැම මේ ලෝකේ හැම එකක්ම සංකල්පයකින් ගියොත් පරදිනවා. ප්‍රායෝගිකව හම්බ වෙන දෙයට යන්නට ඕන. ඊළඟට සංකිට්ඨේන පංචීපාස්කන්ධා කියන මේ විග්‍රහය හම්බෙන් ඒත් ප්‍රායෝගිකව ප්‍රඥාවට. මුලින් ප්‍රායෝගිකව තමන් අත්විඳින දෙයක් හම්බ වෙනවා දුක කියන එක. අන්න ඒක ඊළඟට හේතුඵල වශයෙන් හොයාගෙන ගියහම ප්‍රඥාව වැඩි වෙච්ච නැති ප්‍රඥාවට හම්බ වෙනවා. ඒක දැන් හම්බෙන්නේ නැහැ. එක දැන් හම්බෙන එක නෙමෙයි. මොකද අපි හොඳට මතක තියාගන්න ජරා මරණේ ඥානය හම්බෙන්නේ ආර්ය ශ්‍රාවකයාට මිසක් වෙන කෙනෙකුට නෙමෙයි. ජරා මරණේ ඥානය අපට ආර්ය ශ්‍රාවක නොවි හම්බෙනවා නම් අපි තේරුම් ගත්තේ තාම අපේ මට්ටමේ තියෙන එකක් විතරයි. අපි පටිසමුපාදේ තේරුම් ගත්ත කියලා හිතාගත්තොත් අපි එතනින්ම ශ්‍රද්ධාවට ප්‍රශ්නයක් අපේ තියෙනවා. මොකද හේතුව අපි බුදුරන් වහන්සේගේ ධර්මයේ අඩු නිසා අපේ කෝණයකින් දාගත්ත වටහා ගැනීමකින් තමයි අපි ඒක වටහාගෙන තියෙන්නේ. ඒතර ප්‍රතිපදාවෙන් ශ්‍රද්ධාවට ඇවිදින්න නැහැ. අපට ප්‍රත්‍යක්ෂ ලෝකයේ ටික එක්ක අපි ජරා මරණ තේරුම් ගන්න එක එක ලෝකයේ මට්ටමේ. අත ඊළඟට නුවණට තමයි ජරා මරණේ ඥානය. ජරා මරණ සමුදය ඥානය එන්නේ. එක නුවණට සෝතපන්නත්‍යයේදී කියන්නේ. ඒක සම්මාදිට සූත්‍රේ ඥානවත් සූත්‍රවල පැහැදිලි වෙනවා. එතකොට එහෙනම් මෙතනදී අපට ලෝකෙ මට්ටමින් හම්බෙච්ච දේ බලන්නට ඕන. අපි මේ මෙතන ඉඳලා මේ හැම එකක්ම මෙතනට දාන්න විභේදනයක් කරන්න කිව්වොත් ප්‍රශ්නේ වල තියෙනවා. මොකද මේ අපේ ප්‍රත්‍යක්ෂයකට දෙන්නේ. අපට හොඳට මතක තියාගන්න අපට ධර්මය දෙන්නේ සිතින් යන එකක් නෙමෙයි ප්‍රඥාවෙන් යන එකක්. ප්‍රඥා විමුක්තියත් එක්ක යන එකක් තියෙන්නේ. එහෙනම් ඒක ප්‍රඥාවට හම්බෙන්නේ විතරකයට හම්බෙන්නේ. අපි විතරකෙන් දැන් මේ හැම එකක්ම මොකද්ද කියලා තේරුම් ගන්න මේ මොහොතට දාගන්න ගියොත් මේ ප්‍රත්‍යක්ෂ වෙන කාරණාවක් එක ගියන්නේ නැතුව පටන් ගන්න තැනම තියෙන සංකල්පයක් ඔස්සේ යන වැඩපිළිවෙලක් විතරයි. ඒතකොට සංකල්පය තුළින් ලැබෙන යම් සැනසෙල්ලක් ලැබෙයි. ඒ විමුක්තියක් ලැබෙයි. ඒක අතීතයේ එක එක අය පුරුදු කළා. විමුක්තිය කියලා හිතුවා. අපි බුදුරජාණන් වහන්සේ වචන ටිකක් අරන් හුරු කරලා අපි බුදුරජාණන් වහන්සේ කියපු දෙයක් කියලා අරහත්ත්වේ හිතාගත්තොත් ඒකත් ඉතින් අපි තුළම තියෙන මුලාවක් විතරයි. හැබැයි මෙතනදී අපි හොඳට දැනගන්නට ඕනේ මම මේ මේ මේ මේ මේ විග්‍රහය කරන්නේ මේ සමන්ත සිසිලසට සහභාගීලා ඉන්න පිරිස තුළ යම් නුවණක් තියෙන නිසා ඒ අයට හොයපු ගතියක් ඔබට තියෙන නිසා ඔබට මෙතනින් එහාට මේ කාරණාවට අපි යමු වෙන්නේ කොහොමද කියන එක වටහා ගන්න හිතන්න ඕන කට්ටියන්ට විවෘතව හිතන්න ඕන අයට මේ විවෘතව හිතීම සඳහා මේ ධර්මයේ අපි බලන ආකාරය අපි බලන්න ඕනේ බුදුරන් වහන්සේගේ ධර්මයේ සංකල්පමීය ධර්මයක් නොවන බව හොඳට තේරුම් ගන්න ඕනේ. එතකොට ඒකට කියනවා ಜಾතිය. මේක සවිස්තර කරා පෙන්නවා කලින් පටිසමුපාදයේ විග්‍රහ කරපු සම්මාදිට්ඨි සූත්‍රයේදී. ඊළඟට ජරාව. දැන් ಜಾතියේදී හොඳට මතක තියාගන්න ඕන කලින් කිව්වනේ ಜಾති දුකක් හැටියට හම් වෙනකොට ජාති දුක ප්‍රත්‍යක්ෂයෙන් ඕනේ. අපට බ්‍රහ්ම ලෝක ජාතිය සැපයි නම් මේ දැන් අපට හොඳ සැප ජීවිත. ඒතකොට දුක නෑ ඒක. ඒ සංකල්පකින් දුකයි කියලා දාන්න යන්නේ. එතන ජාති දුක මොකද්ද කියලා අපි ඊළඟට විභේදනය කරලා බලන්න කියට වැඩක් නැහැ. එතන දුකයි කියලා හම්බ වෙ යුත්තේ ප්‍රඥාවෙන්නේ. ඊට පස්සේ හිතේ සිතෙන් නෙමෙයිනේ. අපි මෙතන ඉඳලා කොච්චර උත්සාහ කරත් මෙතන ඉඳන් මොකද්ද දුක කියලා බලන්න. ඒක සිතෙන්නේ බලන්න යන්නේ. සිතෙන් දුකක් නැත්නම් ප්‍රත්‍යක්ෂ දුකක් හම්බෙන්නේ නැහැ. ප්‍රත්‍යක්ෂ දුකක් හම්බෙන්නේ නුවණට හපව. සිතවිල්ලට නෙමෙයි නුවණට. ඒක නුවණ වැඩි කෙනාට හම්බ වෙනවා. සිතවිල්ලෙන් මේක විභේදනය කරලා දුෂ්ටි වලට යනවා. ඒ නිසා අපි එක කල්පනා කරලා වෙන විදිහකින් මේක නැති වෙනවා කියලා කල්පනා කරලා එහෙම ක්‍රමයකට අපි යන්නට ඕනේ. ඇයි දුක කියන්නේ මොකද්ද කියලා ප්‍රත්‍යක්ෂ කරගන්න. ඒ නිසා තමයි බුදුරණවහන්සේ ඊළඟට මේ එකක් විග්‍රහ කරන්න තු මරණය, ශෝකය, පරිදේවය, ලෙඩවීම හැම එකක්ම පෙන්වන්නේ අන්නේ කාරණාවත් එක්ක. මොකද ප්‍රත්‍යක්ෂ දුකක් මොකද්ද කියන එක තේරුම් ගන්න. නුවණට හම්බෙන්න කාරණාව නුවණ වැඩිීමේදී හම්බ වෙනවා. සිතුවිල්ලකදී ඒක හම්බෙන්නේ නැහැ. සිතුවිල්ලකදී ඒක හොයන්නේ ගොත් අනිවාර්යෙන් දෘෂ්ටියක තමයි යන්නේ. ජරාව යාතේ සන්තේසං සත්තාරං සම්මිතම්මි සත්තනිකයි ජරා ජීරණතා කණ්ඩිච්ඡම් පාලිච්ඡම් වලිච්ඡත ආයුරු සංහාන ඉන්ද්‍රියනම් පරිපව වයන් උච්චති වික්‍රේ ජරා ජරාව කියලා ඒ කියන්නේ ඒ සත්වයන්ගේ සත්වනිකා යම් දිරීමක් ඇද්ද දිරවන ස්වභාවයක් ඇද්ද කැඩීමක් ඇද්ද හැලි වැටීමක් ඇද්ද ආයුෂ පිරිහියාමක් ඇද්ද ඉන්ද්‍රියන්ගේ මේ මෝරා යාමක් ඇද්ද මේකට කියනවා ජරා එතකොට මේක ප්‍රත්‍යක්ෂයක් අපි ආය අලුත් සංකල්පයක් දාගන්න දෙයක් නෙමෙයි මොකද සංකල්පයෙන් යන එකක් නෙමෙයි ප්‍රත්‍යක්ෂයක් මොකක් හරි ජරාව කියන්නේ රැලි වැටීමක්, ඊළඟට කැඩී යාමක්, මොනවා හරි බිඳී යාමක්, ඊළඟට ආයුෂ ඉවර වී යාමක්, ඉන්ද්‍රියන් දැන් අපි ඉන්ද්‍රියම් ඇස් පේන්නේ නැතුව අපට මොනවා හෝ ඒ අපට ප්‍රත්‍යක්ෂ කාරණාව. හැබැයි ඊළඟට නුවණට හම්බෙන කාරණා ඔන්න හොයාගෙන යන්න වෙනවා ඊට පස්සේ. මෙතන මේක බෙදලා බලලා හරියන්නේ නැහැ. අපි මෙතන කොච්චර බෙදුවත් ඒ බෙදන්නේ සිතකින් කියන මතක තියාගන්න. සිතවිල්ලකින් ප්‍රඥාවෙන්ම සිතවිල්ලකින්. සිතවිල්ලෙන් බෙදෙන දේ ඒ තුලින් අපි විමුක්තියක් කරා ගමන් කරනකොට සිත තුලින්ම හටගත්ත දෙයක් පමණයි ආලාරකාරා මුද්දකරම් පුත්තත් ඒ කරා යොමු වෙලා තිබුණා. හැබැයි රහත් වුණා කියලා තමයි හිතාගෙන හිටියේ නිදහස් වුණා කියලා. ඊළඟට බුදුරණවහන්සේ පෙන්නනවා ජරාව පෙන්නවා මරණී පෙන්නනවා යාතේසං තේසං සත්තානං සම්මිතම්මි සත්තනිකාය චුති චවනතා බෙහෙදෝ අන්තරදාහන මච්චවන්නම් කාලකිරියා කන්දානම් බෙහෙදෝ කලේබරසනික් කියපෝ ජීවිතේන්ද්‍රිය සූපත් කියලා ඉදන් උච්චති බික්කේ මරණ එතකොට මරණී කියනවා ඒ සත්‍යයේ සත්වනිකාය චුතියක් ඇද්ද විදීමක් ඇද්ද අතුරුදහන් වීමක් ඇද්ද මරණයක් ඇද්ද කලුරී කිරීමක් ඇද්ද ස්කන්ධ විදීමක් ඇද්ද ජීවිතේන්ද්‍රිය ඉවර වීමක් ඇද්ද මේකට කියනවා මරණීය. එතකොට මේ අපේ මේ අපේ අපට ප්‍රත්‍යක්ෂ දෙයක්. මේක අපට අහපව සිතවිල්ල හිතා ගන්න දෙයක් නැහැ. මේ ප්‍රත්‍යක්ෂයක් මොනවා හරි. මේ කාරණාව අපි මේකෙදි මේ ඔක්කොම හොයන්න කියලා හේකුත් නෑ අපිට මේ ප්‍රත්‍යක්ෂද කාරණාව ඔස්සේ යන්න තියෙන්නේ. දැන් අපට ජරා මරණ කියන කාරණාව අපට දැන් පුංචි උදාහරණයක් ගත්තොත් දැන් අද ශ්‍රී ලංකාවේ මේ ලොකු ප්‍රශ්නයක් එක්ක අපට තියෙන ප්‍රශ්නයක් මේ මැරෙයි මෙහිමයි. ඉතින් මේක දැන් අපි පාදක කරගෙන අන්න හේතු බලදහම හොයන්න. ඊතර වෙන මාර්ගය හොයන්න තියෙනවා. බුදුරණවහන්සේ කියපු කාරණාව ඔස්සේ. අය අලුතෙන් වෙන කල්පනාවක් නෙමෙයි සිතවිල්ලකින් යන්න නෙමෙයි. ප්‍රායෝගිකත්වයේදී හම්බෙච්ච දේ ඔස්සේ. මේ ප්‍රායෝගික මොකද බුදුරන් වහන්සේගේ ධර්මයේ හැම වෙලෙම තියෙන නිවන් මඟ ඒකයින මඟ සතිපට්ඨානයනේ. එතකොට අත්ති කායෝතිව අත්ති වේදනාතිව අත්ති ධම්මාතිව අත්ති චිත්තස්මින් මොකද මේ එකතන විවාස කිරීම නිවීම සඳහා. එතකොට මේ ප්‍රත්‍යක්ෂ වූ ඇතයි කියලා ගත්ත කාරණාව ඔස්සේ යන්න තියෙනවා. හොයාගෙන යන්න තියෙනවා. අන්න සමුදේ ධම්මානුපස්සී වය ධම්මානුපස්සී සමුදේ වය ධම්මානුපස්සී. ප්‍රත්‍යක්ෂ කරන මේ මේ සියල්ලක්ම එතකොට අන්තර්ගතයි මේ ධර්මයේ හැම එකටම මේ හතිපට්ඨානෙ කියන්නේ. එතකොට මේ ලෝකයේ ඇතයි කියලා ගත්ත දේ ඔස්සේ හොයාගෙන යන වැඩපිළිවෙලක් තියෙන්නේ. ආය අලුත් සංකල්පයක් හොයාගන්න නෙමෙයි. අලුත් සංකල්පයකින් වෙන ලේබල් කිරිල්ලක් දාගන්න නෙමෙයි. මේක නුවණින් යන වැඩපිළිවෙලක්. ඊළඟට බුදුරණවහන්සේ එතකොට එහෙනම් අපි එතන මරණය කියන එකත් අපට මරණය අපට හම්බෙන එකක්. අය අලුතින් එක විභේදනය කරන්න දෙයක් නැහැ. මේ හැම එකම බුදුරණවහන්සේ අන්තර්ගත කරලා තියෙන අපට අපට මේ ලෝකේ හම්බ විය යුතු ආකාරය. මොකද දුකේ සමුදය හොයන්න තියෙනවනේ අප. සමුදය හොයන්න තියෙද්දී දුක කියන කාරණාවට ප්‍රත්‍යක්ෂ වෙන අපේ කාරණාවට අයි සංකල්පෙන් බෙදන්න දෙයක් නැහැ. සමුදය හොයන වැඩපිළිවෙලකට යමු වෙන්නට ඕනේ. කතමොච්ච භික්කවේ සෝකෝ කද සෝකය යෝකෝ භික්කවේ අඤ්‍යතරේන තරේන බේසනේන සමන්නාගතස්ස අඤ්‍යතරේන තරේන අඤ්‍යතරේන තරේන දුක්ඛ ධම්මේන පුට්ටස සෝකෝ සෝචනා සෝචිතත්තං අන්තෝ සෝකෝ අන්තෝ පරිසෝකෝ අයං උච්චති බික්ඛේ සෝකෝ විවිධාකාර විදිහට ව්‍යසන මේවා එනකොට ව්‍යසන එනකොට මේ දුක්ඛ දුර්ග ස්පර්ශ කරනකොට මේ ශෝකය හට ගන්නවා මෙන්න මේකයි ශෝකේ එතකොට මෙන්න මේක ඔස්සේ මේ ඇතයි කියලා ගත්තේ ශෝකයේ ඔස්සේ මේ හේතුඵල ධම නැත්තම් මේ සතිපට්ඨානිය ඔස්සේ පුරුදු කිරීමක් වැඩිමක් තමයි බුදුරන් වහන්සේ පෙන්වා දීලා තියෙන්නේ. ජාතිය කියන කාරණාව ඔස්සේ, ජරා මරණ කියන කාරණාව ඔස්සේ, ශෝකය කියන කාරණාව ඔස්සේ, ළඟට පරිදේවය, පරිදේවය කියලා කියන්නේ හිත තැවෙන ආදේවෝ පරිදේවෝ දැන් අපි මේ පපුවට ගහ ගහ අඬන්නේ. මෙන්න මේ පසුතැවෙන්නේ, දුක් වෙන්නේ. මෙන්න මේ පරිදේව. ඒක ඇතයි කියලා අරගෙන හම්බෙච්ච ප්‍රත්‍යක්ෂ දුක ඔස්සේ අන අනුපස්සන හතිපට්ඨාන අනුපස්සනාව. එතකොට මේ ඒක නුවණකින් යන වැඩ පිළිවෙලක්. ඒකද මේ සියලු දේ අන්තර්ගතයි. සතිපට්ඨානේ සියලු දේ එතන අන්තර්ගතයි. අහපව ඒක බෙදන්න නෙමෙයි තියෙන එක අත්ති ධම්මා. අත්ති ධම්මා ධර්මයෙන් ඇසෙයි කියලා ගත්ත කාරණාව. එතනින් එහා අන්න සතිපට් පටිච්චසමුප්පාද න්‍යාය හැදෙන හේතුව දුක හැදෙන හේතුව හොයාගෙන යන්න තියෙනවා. කොහොමද මේ දුක හැදෙන්නේ? කිස්මින් සති මේ ශෝකෝ හෝති. කොහොමද මේ ශෝකය එන්නේ? කොහොමද මේ ජරා? අන්න හේතුඵල ධම හොයාගෙන යන්න තියෙනවා. අන්න ඒක අනුව යන්න තියෙනවා. එතකොට ප්‍රඥාවේදී මේ හකුලුවා කියන ස්කන්ධ කියන මෙන්න මේ දුක හම්බ වෙනවා. කතමංච වික්කේ දෝමනස්ස. කතමංච වික්කේ දුක්ඛං. දුක කියන්නේ මොකද්ද? යංකෝ වික්කේ කායිකං දුක්ඛං කායිකං අසතං කාය සංපස්සදං දුක්ඛං අසතං වේදිතං ඉදං උච්චිත වික්කේ දුක්ඛං. අන්න එතන විග්‍රහ කරනවා දුක්ඛාර සත්‍යෙත් දුක්ඛාර සත්‍යෙදිත් දුක කියන එකේදී තවත් දුකක් විග්‍රහ කරනවා මේ පීඩාව කායික පීඩාව කියන කාරණා. කායික දුක කියන එක. ඒකත් දුක. එතකොට ඒකයි ප්‍රත්‍යක්ෂයේ ඔස්සේ ධර්මයෙන් යතයි කියලා යන වැඩපිළිවෙල එක යන නිවීම කරා යන ප්‍රතිපදාවක් බවට එකපත් වෙන්නට ඕනේ. ඒතර ඇතයි ධර්මයෙන් ඇතයි කියලා ගැනීමත් එක්ක. දෝමනසේ මොකද්ද? කතමංච බික්ඛවේ දෝමනස්සං යංකෝ බික්ඛවේ චේතසිකං දුක්ඛං චේතසිකං අසහතං මනෝ සම්පස්සජං දුක්ඛං අසහතං වේදිතං ඉදං උච්චති බික්ඛවේ දෝමනසක්. අන දෝමනසය කියන්නේ හිත මේ චෛතසික හිත තුල හටගන්න දෝමනසය. මෙන්න මේක මොකද්ද කියලා ධම්මානුපස්සනාවෙන් හොයාගෙන යන්න තියෙනවා. අතමයට බික්ක උපායාසෝ යාකෝ බික්ක අඤ්‍යතරං චයන බෙසනේන සමන්නාගතෝ අඤ්‍යතරං චරේන දුක්ඛ ධම්මේන පුට්ටස ආයාසෝ උපායාසෝ ආයසත්තං උපායසත්තං අයං උච්චති බික්ක උපායාසෝ එතකොට මේ මේ ශෝක පරිදේ උපායස මේ මේ අපි පපුවට හත ගහ ගහ මේ දුක් වෙන තැවුල් වෙන ඊළඟට මෙන්න මේ කාරණා මේ මේ ප්‍රත්‍යක්ෂ වෙන කාරණා මෙන්න මේක කොහොමද කියලා හොයන්න යන්න ධම්මානුපස්සනාවට යොමු කරගන්න. අති ධම්මාතිවා කියලා යොමු කරගන්න. වැඩපිළිවෙලකට මේ හැම එකක්ම බුදුරණවහන්සේ පෙන්නනවා. අතමෝච වික්‍රි අප්පේහි සම්පයෝගෝ දුක්ඛෝ ඔන අප්‍රියං අයකතේම ඉදස් යසතේ හොන්ති අනිත්‍යා අකන්ත අමනාපා රූපා සද්දා ගන්ධා රස පොට්ටබ්බා ධම්මා යේච පනස්සතේ හොන්ති අනත්තකාම අහිතකාම අපහසුකකාම අයෝගක්කේමකාම යාතේ සද්දෙන් සංගති සංගාමෝ සමෝදානං මිස්සී බහව අයං උචිත වික්‍රිය අපේ සම්පයෝග දුක්ඛෝ එතකොට අපි අප්‍රියන් හයික්ක තියෙන මොකද්ද යම්කිසි අනිත්‍ය අකන්ත අමනාප රූප තියෙනවද? සද්ද ගන්ධ. පොට්ටබ්බ ධම්ම ඔක්කොම. තමන් අකමැති රූප සද්ද ගන්ධ ධම්ම පොට්ටම්බ මෙන්න මේවා. එකතු වෙනකොට තමන්ට එකතු වෙනකොට මොකද වෙන්නේ? අන්න එතනදී අපිහි සම්පයෝග දුක්ඛ. එතකොට දැන් අපට බාහිරින් පුජ්‍යලයා එකතු වෙනකොට හටගන්න දේ එකක් තියෙන්නේ. බාහිර වස්තු එකතු වෙනකොට මේ හැම එකම මොකද තියෙන්නේ? රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු. මෙන්න මේක අප්‍රිය අකමැති දෙක දෙනකොට අන්න අප්‍රියන එකතු වීමේ දුක. අප්‍රියද එකතු වීමේ දුක. එතකොට මේක අප්‍රිය දෙයක් කියලා දුකක් හටගත්තා. මෙන්න මේක කොහොමද හටගත්තේ? අන්න අත්‍ය ධම්මාතිවා වශයෙන් මේ හටගත්තේ ධර්මයේ මොකද්ද කියලා තේරුම් අරගෙන ඒක අනුව හොයාගෙන යනකොට ප්‍රඥාවේදී මේක හම්බ වෙනවා. නුවණට හම්බ වෙනවා. සිතින් සිතුවිල්ලකින් නෙමෙයි හම්බෙන්නේ ප්‍රඥාවට හම්බ වෙන්නේ. සිතින් විභේදනයක් නෙමෙයි හම්බෙන්නේ ප්‍රඥාවට හම්බ වෙන්නේ. ප්‍රඥාවට හම්බ වෙන දේ විභේදනය කරලා පෙන්වන්න පුළුවන් එකම ආකාරය බුදුරණවහන්සේගේ ධර්ම විග්‍රහය විතරයි. මොකද අනිත් හැම එකක්ම අපි හිතින් විභේදනය කරilla තියෙන්නේ. අවිද්‍යාව සහගතව හටගත්ත මනසකට තමයි මනසේ අරමුණත් එක්ක සිතුවිලි එන්නේ. ඒක අවිද්‍යාවෙන්මයි තියෙන්නේ. ඒ අවිද්‍යාවෙන් කරන විග්‍රහය සත්‍යයක් වෙන්නේ නැහැ. අවිද්‍යාවෙන් කරන විග්‍රහය අසත්‍යයක්. මොකද පදනම අවිද්‍යාව. එහෙනම් විද්‍යාවෙන් කරපු විග්‍රහය පෙන්වා දෙන්න පුළුවන් එකම එක්කන බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ පෙන්වපු විද්‍යාවෙන් යුක්ත විග්‍රහය විද්‍යාවට පත්වෙච්ච ශ්‍රාවකයාටත් ඒ විග්‍රහය තමයි පැහැදිලි කරලා දෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ. එතකොට එහෙනම් මේ ප්‍රියංගෙන් අප්‍රියන් හා එකතු වීම කියනකොට මේ අන්න ඒක දුක. අප්‍රිය රූප සද්ද ගන්ධ රස පහස අරමුණු මෙන්න මේවා එකතු වීම දුක. එතකොට ඒක ලෝකේ මට්ටමේ. ලෝකේ මට්ටමින් එක එකතු වීම දුක. එතකොට දැන් අපි අර අනිත් අනිත් විග්‍රහ සම්පූර්ණ මේ ලෝකේ දැන් මේ ඔබට කතා කරන්නේ මේ ධර්මයේ ඔස්සේ යන. මොකද ලෝකයේ මට්ටමින් අද කතා කරන අර බාහිර හිස් විග්‍රහ ගත්තොත් ඒ එකක්වත් මේවත් මේ මේ මේව බලන්නේ නැතුව කතා කරන දේවල්. මොකද අනිත්‍ය අප්‍රියහනා එකතු වෙනකොට කියන එක දුකයි නැති වෙනකොට සැපයි කියලා අනිත්‍ය දුක්ඛ අනාත්ම විග්‍රහයට අර මේ ලෝකයේද විග්‍රහ කරන අනිත්‍ය දුක්ඛ අනාත්ම එක ගත්තොත් මොකද ගැලපෙන්නේ. කියන්නේ යාළගේ කියන විග්‍රහයම ගැලපෙන්නේ ඊළඟට කතම වාච වික්කේ පීහි විප්පයෝගෝ දුක් ප්‍රියං හා වෙන් වෙනකොට ඉදයස්සතේ හොන්ති ඉත්තකාන්ත මනාප රූපසද්ද රස අපොට්ටබ්බ ධම්ම මේ ඉෂ්ඨකාන්ත දේවල් තියෙනවා මේවා නොලැබෙනකොට අන්න එතකොට මොකද වෙන්නේ අන්න එතකොට දුක හට ගන්නවා එතන විග්‍රහ කරනවා මාතා ඊළඟට ඥාති මේ හැමදේම විග්‍රහ කරනවා අන්න එතන දුක දුක හට ගන්නවා. දැන් මේකදී ලස්සන කාරණාවක් මට මතක් වුණ එක මම පැහැදිලි කරන්න ඕනේ. මොකද අනිත්‍ය නිසා දුකයි කියන එක වැරදි කියන තර්කයක් අද සමාජය තුල ගොඩනැගිලා වෙන අලුත් විග්‍රහයක් දෙන්න යන තැනදී මේ අපියේ සංපයෝගෝ දුක්ඛෝ කියනකොට අනිත්‍යයි කියලා කියන්නේ විනාශය නම් අනිත්‍ය විග්‍රහයට තනම් අනිත්‍ය විග්‍රහයෙන් දුක කතා කරනකොට මේ කතා කරන්නේ ඒ දුක නම් එතකොට එහෙනම් අනිෂ්ඨ රූප එකතු වීමට අනිත්‍ය කතා කරන්න බෑනේ අනිෂ්ට සද්ද එකතු වීමට නැතිවීමට කතා කරන්න පුළුවන්. එකතු කතා කරන්න බෑනේ මේ ලෝක විග්‍රහයත් ඔය කතා කරන දේත් එක්ක. නමුත් මෙතන කතා කරනවා අනිෂ්ට දේ එකතු වීම දුකයි. ඒතකොට මේ අනිත්‍ය නිසා දුකයි කියන්නේ ප්‍රඥාව එකක්නේ. නමුත් දැන් අපි අද විවේචනය කළා පෙන්වන මේ ලෝකයේ මට්ටමින් හිස් තරකයක් නෙදාන්නේ. එතකොට ඒකට මේ මෙතන කොහොමද කතා කරන්නේ? මෙතන අනිත්‍යක් නෙමෙයි කතා කරන්නේ. මෙතන කතා කරන එකතු වීමක් නේ. මේ අනිත්‍ය අනිත්‍ය කියන කාරණාව තේරුම් නොගැනීම තියෙන ප්‍රශ්නේ ඒ දාන තර්කවල. එතකොට නම් මේ හැම එකම මේ මේ ප්‍රත්‍යක්ෂ කාරණා ඔස්සේ ප්‍රායෝගිකත්වයෙන් සංකල්පය ඉක්මවලා නුවණ වැඩෙන වැඩපිළිවෙලකින් යෝනිසු මනසිකාර උත්පාදයෙන්. මොකද නුවණ වැඩෙන සංකල්පයකින් නෙමෙයි යෝනිසු මනසිකාරේ. ඒ යෝනිසු මනසිකාර උත්පාදයෙන් හම්බ වෙන්නට ඕනේ ඒ සත්‍යය. ඊළඟට විග්‍රහ කරනවා කතමංච බික්කේ යම් පිච්ඡා නලබති තම්පි දුක්ඛ. ඔන්න කැමති වෙන දේ නොලැබීමේ දුක. ඔන්න එතන ඒක විග්‍රහ කරනවා. ජාති ධම්මාන බික්කේ සත්තානං ඒවා ඉච්ඡා උප්පජ්ජති. අහෝ වතමයන් ජාති ධම්මස්සම නචවතනෝ ජාති ආගච්ඡේ යතනකෝ පණේතං ඉච්ඡාය පත්තබ්බං ඉදම් පියම් පිච්ඡන ලබති සම්පි දුක්ඛ. එතකොට මේ මේ මේ දුක ඇති විග්‍රහ කරන්නේ. අනිත්‍ය නිසා දුක කතන්දරේ නෙමෙයි. මේ දුක. අනිත්‍ය නිසා දුක ඊට පස්සේනේ කතා කරන්නේ. මේ ලෝකේ දුක මට්ටමේ කතා කරන්නේ. ඒක කැමති වෙන දෑන් ලැබීම. මොනවද කැමති වෙන දෑ? ಜಾති උරුම කරගෙන ඉන්න සත්‍යෝ ಜಾති නොලැබීමට කැමති. එතකොට එහෙනම් මේ ಜಾතිය අකමැත්තක් වෙන දා. දැන් අපි අපිට දිවි ලෝකයන්ද ಜಾති උරුම කරගෙන ඉන්න සත්‍යෝ දිවි ලෝකයන්ද කැමති. ಜಾති උරුම කරගෙන ඉන්න සත්‍යෝ බ්‍රහ්ම ලෝකයන්ද කැමති. එතකොට මේක අදාළ වෙන්නේ ඇයි අපි ಜಾතියකට ආයි කැමති වෙන ಜಾතියකට කැමති. වෙන ಜಾතියකට ආයි කැමතිද? එතකොට ಜಾතිය ඉක්මවන්න නෙමෙයි තියෙන්නේ. එතකොට අපට දැන් ඒ කාරණාවෙන් බලන්න අපි මේ මූලිකව අපට යොමු වෙන මේ දුක කියන කාරණාවත් අපි තේරුම් ගන්න තියෙනවා. මූලිකව තියෙන කාරණාවේ ಜಾති හැම ಜಾතියක්ම දුකයි. දුක නම් හැම ಜಾතියක්ම ಜಾති ඉක්මවීමන්න කැමැත්ත ඇති ඒකට ප්‍රතිපදාව තියෙන්න ඕන. මේ කවදාවත් වෙනස් නොවන සත්‍යයක්. මේ ಜಾතිය ಜಾතිය කියන දේ ජරා මරණය දැන් අපේ ලෝකෙ මට්ටමින් හම්බුනහම ජරා මරණ ඒ කියන්නේ ඉපදිච්ච නිසා මැරෙනවා කියලා බුදුරණවහන්සේ ඒකත් පෙන්නනවානේ. නැති ජාතස් අමරණං. එතකොට එහෙනම් ඒක තේරුනහම එයා ජාතියට අකමැති වෙනවා. නිවනට කැමති වෙනවා. නමුත් එහෙම වුණා කියලා එයාට ඒක ලබන්න බෑ. ඒක යම්පිච්චන ලැබදි සම්පි දුක්ඛං. ඒතර අපි මේ කොච්චර ඉබේදනය කරත් එහෙනම් ඒ ඉබේදනය කරන දේ තුලක හම්බෙන්නේ නැහැ. අපි මේ ඇති දේ ඉවේදනය කරලා බලනකොට මේ මේ කාරණාව කතා කරන්න බෑ. ඇයි? ಜಾති ඉක්මවන්න පුළුවන්. හැබැයි ಜಾති උරුම කරන් ඉන්න සත්‍යයට මේක පැහැදිලි කරන්නේ. අහෝ වතමයන් ජාති ධම්මා සනචවතනෝ ජාජාගච්ඡනකෝ පණිතං ඉච්ඡාය පත්තබ්බා. ජාති ධම්මා නම් වික්ඛවේ. කියන්නේ ජාති ස්වභාව කොටගෙන. එතකොට එහෙනම් ජාතිය ස්වභාව කොටගෙන ඉන්න තැනදී අපි මේ ඊතර වී ප්‍රතිපදාව තුල විග්‍රහ කරපු දේ ඒකට යොමු කරොත් කොච්චර වැරදිද? එතකොට මේ මේ මේ විග්‍රහයේදී මේකනේ ಜಾති උරුම කරන්නේ සත්‍යයට. එතකොට ඒක දුක. ලෝකේ ජාති උරුම කරගෙන සත්‍යයේ තියෙන දුක යම් පිච්චන ලබති සම්පි දුක්ඛ. ජරා උරුම කරගෙන සත්‍යයට තියෙන දුක යම් පිච්චන ලබති සම්පි දුක්ඛ. හැබැයි ජරාව උරුම කරගෙන ඉන්න සත්‍යය කියන කාරණාව අවිද්‍යාව කියන තැන හේතුඵල නොනදී අන්න ඉක්මවනවා. එතකොට එතනදී මේ කතා ඔක්කොම ඉස්සරහ වෙලා යනවා. ඒක නුවණට එන දෙයක්. අපි ඒ නුවණට එන දේ මෙතෙන්ද දාලා තේරුම් ගන්න ගියොත් මේ විග්‍රහය එක දාලා තේරුම් ගන්න කොච්චර වැරදිද? ඒ නුවණට හම්බේ යුතු කාරණාව මේ විග්‍රහයට දාන්න හදනවා. මෙතන පෙන්වන්නේ ජාති ධම්මානම් වික්‍රේ සත්තාන කියන එක. අපි ඒක පටිසමුප්පාදයේ තියෙන කාරණා අරගෙන ඒවා විභේදනය කරලා අපි මේක පෙන්වන්න යන්නේ ඒක. කොයි තරම් වැරද්දක්ද? ප්‍රායෝගිකයෙන් තොරව සිතුවිල්ලෙන් අපි මේ යන්න හදන වැඩපිළිවෙල. ඊළඟට බුදුරණවහන්සේ වෙනනවා ජරා ධම්මානම් වික්‍රේ සත්තානං එවං ඉච්ඡා උප්පජිත හෝවතමයන් න අහෝවතමයන් නජරා ධම්මා සාමනකෝ පණිතං ඉච්ඡාය පත්තබ්බ මෙන්න මේ විදිහට ජරාව ඊළඟට මරණය ඊළඟට ව්‍යාධිය ඊළඟට දුක ඊළඟට මෙන්න මේ කාරණා ඔක්කොම විග්‍රහ කරලා පෙන්නනවා ඒ උරුම කරන් ඉන්න කෙනාට ජාතිය ජරාව මරණය ශෝකය පරිදේව නැත්නම් දුක මේ උරුම කරන් ඉන්න කෙනා ඒ නොලබන්න කැමැත්ත තිබ්බට එය කැමති විදියට ලැබෙන දෙයක් නෙමෙයි ඒතර කැමති දේ ලැබෙන්නේ නැහැ කියන සත්‍යය ඒ සත්‍යය එහෙමමයි. මේක මේ භෞතිකව මේ ලෝකේ අපට අපට වෙන විග්‍රහයකින් දාන්න පුළුවන් දෙයක් නෙමෙයි. විභාගේ පාස් වෙන්න අපි කැමති ලැබුණේ ඒක නෙමෙයි. විභාගේ පාස් වුණොත් ඒක නෑනේ. බුදුරණවහන්සේ දෙන්න විග්‍රහයක් විතරයි. බුදුරණවහන්සේ සියලු විග්‍රහ පෙන්නවා. ය කැමති දෙයක් ලැබෙන්නේ නැහැ කියන ආර්ය සත්‍යයක් විග්‍රහ කරන්න යන්න තැන පෙන්වුව යුතු විග්‍රහය තුප් පෙන්නවා. එතකොට ඒ ඒ විග්‍රහයත් එක්ක විතරයි අපි යන්න තියෙන්නේ. ඊළඟට මෙන්න මේ විදිහට ශෝකය ආදී සේරම විග්‍රහ කළා බුදුරණවහන්සේ පෙන්නනවා මේ ප්‍රත්‍යක්ෂ අපට හම්බ වෙන දුක කියන්නේ මොකද්ද කියන එක. ඊළඟට සංකීර්ත වශයෙන් පංච පාස්කන්ධ දුක විග්‍රහ කරනවා රූප වේදනා සංඥා සංඛාර විඥාන. අපි මේවා ගොඩක් කතා කරන්න යදුනා. නමුත් මම අද පුංචි කාරණාවක් කියන්න කැමතියි. වේදනාව ස්පර්ශපත්‍යෙන් කියන එක නම් අපි කතා කරා ගොඩක් විස්තර වශයෙන් මේ අපි තේරුම් ගත්ත වැරද්ද. ඒ වරද්දත් එක්ක අපි ප්‍රඥාව වැඩෙනකොට සක්කායදිට්ඨි පහර වදින්නේ කොහොමද කියන එක කතා කරා. ඊළඟට විඥානීය තේරුම් ගැනීම වැරද්ද කතා කරා. ස්පර්ශ කතා කරන අවස්ථාවේදීම එතනදිත් මේ අපි මේක තේරුම් ගත් ආකාරයේ වැරද්ද හම් වෙනකොට අපි සක්කායදිට්ඨිට පහර වදින්නේ කොහොමද කියන එක කතා කරා. බලමු මේ රූපය පිළිබඳව. ඒක අපි විශේෂයෙන් තේරුම් ගන්න ඕන කාරණාවක්. රූපය රූපය උපාදානස්කන්ධය. රූපය කියනකොට අපි හතර මහා ධාතුවෙන් හටගත්තු කියන කාරණාව අපි දන්නවා. එතකොට අද අපිට තියෙන කෝණයක් තියෙනවා. මොකද්ද තියෙන කෝණේ? අපි හතර මහා ධාතුවෙන් හටගත්තා කියනකොට පඨවි ආපෝ තේජෝ වායෝ. අපි අද තේරුම් ගන්න තියෙනවා කෝණයක්. දැන් ඔබට ඔබ ඉස්සරහා මේ ධර්මය අහනකොට කම්පියුටරයක් හෝ මොනවා හරි දෙයක් එක්ක තමයි ඔබ දැන් අහන්නේ. නැත්නම් ඔය ඉස්සරහ මොනවාරි වස්තුවක් පේන්න තියෙනවා. දැන් අපි ඒකත් එක්ක මේ රූප උපාදානස්කන්ධය මොකද්ද කියලා මූලිකව තේරුම් ගන්න යන තැන. මොකද මූලිකව තේරුම් ගන්න යන තැන ඉස්සල්ලාම ගන්න තියෙන්නේ. හිතමු මොනවා හරි බිට්ටියක් නැත්නම් කබඩ් එකක් නැත්නම් කම්පියුටරයක්. දැන් ඔක පටවි. රූපය. දැන් අපි ඔක මොකද්ද ගන්නෙ හතර මහා ධාතුවෙන් හටගත්තා. අපි දැන් දානවා මෙතනදී තව අලුත් විග්‍රහයක්. ඒ තමයි ඕක හටගත්තේ පටවි ආපෝ තේජෝ ආයෝ කියන මේ හතරෙම සංකලනයක්. පටවි වැඩි වුණාම තද ගතිය වැඩි. ඒ කියන්නේ දැන් මට ඉස්සරහා තියෙන කබඩ් එක නැත්තම් මේ කම්පියුටරේ එක පටවි කියලා ගන්න මේ හතරෙම එකතුවා නමුත් පටවි වැඩි. ඊළඟට ද්‍රව ගතිය එනවා. ඒ ද්‍රව කියනකොට ඒකේ ආපෝ ගතිය වැඩි. මේ මොනවද ෆිසික්ස්? ඝන ද්‍රව වායු සංඝටනයක් මේ එකතු වීමක් තියෙන බුදුරණවහන්සේ ඔහොම කියලා නැහැ කොහොමද? මේ ෆිසික්ස් මේ භෞතික විද්‍යාව. භෞතික විද්‍යාව බුදුරණවහන්සේ ධර්මයට ගලපලා ඒ බුදුරණවහන්සේ කිව්ව ධර්මයේ ස්වකහාත නැහැ. බුදුරණවහන්සේ කියපු ධර්මයේ අඩුපාඩු තියෙනවා. ඒ නිසා අපට මේක තේරුම් ගන්න භෞතික විද්‍යාව ඕනේ. ප්‍රතිපදාවට ශ්‍රද්ධාව නැහැ. ඒ භෞතික විද්‍යාව මේකට ගලපගෙන. බුදුරණවහන්සේ කොතනකවත් කියලා නැහැ. බුදුරණවහන්සේ ප්‍රත්‍යක්ෂයෙන් පෙන්වන්නේ. දැන් මේ අපේ ඉස්සරහා තියෙන මේ කම්පියුටර් නැත්නම් මේ කබඩ් එක අපි මේ හිතින්නේ හිතන්නේ මෙතන තියෙන පටවි ආපෝතජෝ අය ඔක්කොම තියෙනවා කියලා. අපේ ප්‍රත්‍යක්ෂය කියන්නේ පටවි කියන්නේ කක්කලං කරිකතන් තද ගතියකට. අයි මේ ප්‍රත්‍යක්ෂ තදගතිය. මේක ඇතුලේ ආපෝ තියෙනවා, තේජෝ තියෙනවා, වායෝ තියෙනවා. මේ සංකල්පකින් යන්නේ. මේ ෆිසික්ස් වලින් යන්නේ හදන්නේ. බුදුරණවහන්සේ වෙන්න විග්‍රහයක් නෙමෙයි. මේ ප්‍රත්‍යක්ෂ වෙච්ච කාරණාව ඇති වෙන කොහොමද කියලා හොයාගෙන යන්න තියෙන්නේ. අය අලුතින් මේකේ වෙන හිතින් හිතින් බෙදලා දාගන්න දෙයක් නෑ. ආපෝ හම්බුනොනම ආපෝ. බුදුරණවහන්සේ මහාත්පදෝපම සූත්‍රය ඊළඟට ධාතු විභංග සූත්‍රය රාහුලවා සූත්‍රය පටවි කියන්නේ මොකද්ද යම් අධ්‍යත්තම් පක්කලක් කඩිකත බුදුරණවහන්සේට අත්තට පෙන්නනවා කේස් කියනකොට මේ කේස් ඇතුලේ ආපෝ තියනවා කියන්නේ නෑ බුදුරණවහන්සේ කේස් කියනකොට කක්කලම් කඩිකතම් උපාදින්නම් කියන්නේ සෙම කියනකොට සෙම වල පටවි තියනවා කියන්නේ ආපෝ ආපෝ ගතම් අපි මේ ෆිසික්ස් වලින් අපි මේක දාගන්නවා නෑ නෑ මේකේ ඔක්කොම ටික තියෙනවා අපිට පේන්නේ අරක අපිට බුදුරණවහන්සේගේ ධර්මයේ මදි වෙලා තියෙනවා. ඇයි ඒ සවක්කාතයි කියලා අපි ප්‍රත්‍යක්ෂයෙන් පිළිඅරන්නේ? අපි ප්‍රතිපදාවෙන් ධර්මයේ ප්‍රත්‍යක්ෂ බුදුරණවහන්සේ ධර්මයේ සවක්කාතයි කියලා පිළිඅරන්නේ. ප්‍රතිපදාවෙන් ශ්‍රද්ධාවට ඇවිදilla නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? අපට ෆිසික්ස් ඕන මේක තේරුම් ගන්න. භෞතික විද්‍යාව ඕන තේරුම් ගන්න. භෞතික විද්‍යාව දාගෙන අපි මේක සංකල්ප වශයෙන් තේරුම් ගන්න යනවා. එතකොට එහෙනම් බුදුරණවහන්සේ පෙන්නපු මේ ප්‍රත්‍යක්ෂ ධර්ම පටවි කියන්නේ තද ගතිය. අන්න ඊළඟට උපාදානෙන් හටගත්තේ. දැන් රූපේ හොයාගෙන යනකොට කක්කලව කරගතව තද ගතියෙන් යුක්ත දේ උපාදානෙන් හටගත්ත කියලා විග්‍රහ කරනකොට අපට පටිච්චසමුපාදේ හොයන්න වෙනවා ඊතර වෙන්න. අන්න ඇතයි කියලා ගත්ත ධර්මයේ අනු හොයාගෙන යන ප්‍රතිපදාව ධර්මයේ ඉස්මතු කළා තියෙනවා බුදුරණවහන්සේ. එච්චරට සවක්කාතයි මේ ධර්මයේ. ආය අලුතින් අපිට මේක විභේදනය කරලා මෙතන තියෙන පටවිය මේක ආය ආපොත් තියෙනවා ASCII තේජොත් ASCII තියෙනවා මේ ඔක්කොගම සංඝටකයක් තියෙන මේ අපි හිතින්නේ මේ විශ්ලේෂණයක් දාගන්නේ අපි දන්න කරුණුත් එක්ක අපි ප්‍රත්‍යක්ෂයේ ඔස්සේ ප්‍රඥාව දියුණු කරගෙන මේ රූපය හටගන්න ආකාරයේ මේ පටිසමුපාදය ඔස්සේ යන්න බලන්නේ නැහැ. කොච්චර අපි මේ මේ ධර්මයේ කියලා අපි අපේ සංකල්ප, විද්‍යාවේ සංකල්ප අනිත් අයගේ විග්‍රහවලට අපි ගිහින් තියෙනවා. මේක විභේදනය කරලා, විභේදනය කරලා තවත් සියුම් කරලා, තවත් විග්‍රහ කරලා අපේත් මේ සංකල්පයකින් බලන් අපි එච්චරට හුරු වෙලා තියෙනවා. හැබැයි සිතින් යන්නේ සිත මුල් කරගෙන යන්නේ. සිතවිල්ලෙන් යන්නේ. අන්න සිතින් අපි ඒකත් ඔස්සේ ලෝකයට ඇලෙන්න ගැටෙන්න නැතුව සිත ඔස්සේ විමුක්තියකට යමු වෙලා අපි විමුක්ත වුණා කියලා හිතාගෙන ඉදී. හැබැයි මමම අවිද්‍යාසහගත හටගත්ත ලෝකයේ තුල මට හම්බ වෙච්ච මගේ මනසෙන් මගේ සිතින් ගිහිල්ලා විමුක්තියයි කියලා හිතාගත දෙයක් විතරයි තියෙන්නේ. විද්‍යාවෙන් යන තැනදී ප්‍රඥාවෙන් විමුක්තිය කරා යනකොට මේ සිතවිල්ලෙන් අනේකක් නේ විද්‍යාවේදී අවිද්‍යාව නිරෝධ වීමත් එක්ක යන විමුක්තිය කරා යමු වෙන ප්‍රතිපදාවක් තියෙනවා. බුදුරන් වහන්සේගේ ධර්මයේ. අන්නේ ප්‍රායෝගික ප්‍රතිපදාවත් එක්ක තියෙන. එතකොට නම් මේ පංචීපාස්කන්ධය ගැන හිතනකොට අපිට තියෙනවා බුදුරන් වහන්සේ පෙන්න පුළියෙත් එක්ක හිතන්න. ඔන්න ඕකත් එක්ක ජාති ජරා මරණ මේ හැම එකක්ම ප්‍රඥාවට හම්බෙන විදිහේ කල්පනා කරා නම් හරි. ෆිසික්ස් ගන්න නැතුව. එතකොට ප්‍රශ්න ඉවරයි. භෞතික විද්‍යාව අරගෙන ශ්‍රද්ධාවටත් හානි කරගෙන ප්‍රතිපදාවේ ගුණයෙන් ශ්‍රද්ධාව හිතන බුදුරන් වහන්සේ කියන ධර්මයේ ගැන. එතනින් කුසල පක්ෂයක් රැස් වෙනවා. පින ප්‍රත්‍යක්ෂයක් වෙනවා. පිනෙන් සැප විපාක ලැබෙනවා. ප්‍රතිපදාව සද්ධාවේ විමුක්ති මාර්ගය හම්බෙනවා. සිතවිල්ලෙන් අපි හිතනකොට බුදුරණවහන්සේ ගුණ ධර්මයේ ගුණ එතනින් හම්බෙනවා සුගතිගාමි ලෝකේ කුසල පක්ෂයේ. හැබැයි ප්‍රතිපදාවෙන් සද්ධාවට ආවම නිවන් මඟ හම්බෙනවා. මේක දෙකක්. අපි ඒ නිසා ප්‍රතිපදාවෙන් නිවන් මඟට එන්නට ඕනේ. කුසල පක්ෂයේ තියෙන්නටත් ඕන ප්‍රතිපදාවෙන් නිවන් මඟ හම්බෙන්නටත් ඕනේ. ඊළඟට බුදුරණවහන්සේ පෙන්නනවා මේ විදිහට දුක පෙන්නවා කතමංච බික්කේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං. මොකද්ද මේ දුක හට ගැනීම කියන ආර්ය සත්‍යය. මෙන්න මෙතන විග්‍රහ කරලා පෙන්නන්නේ යායන්තන්න ප්‍රෝණ බහික නන්දි රාග සහගත තත සත්‍රාබිනන්දිනේ සේටීදං කාමතන්නා භවතන්නා ඉභවතන්න. දුක හටගන්නේ කොහොමද? ඒ ඒකන හතුටින් පිළිගන්නා වූ මේ හතුටින් ඇලෙන්නා වූ මේ කාම භව විභව තණ්හා කියන එක. ඔකෙත් අපි එකක් පිළිඅරගෙන හතුට වෙනවා එච්චරයි. කාම තණ්හාව අන්න තණ්හාවෙන් දුක හටගත්ත කියන මොන තණ්හාවද කාම තණ්හා. එච්චරයි දන්නේ අපි විග්‍රහ කරනවා තණ්හාව කාම තණ්හාව විතරයි. භවවිභව කියලා තණ්හා දෙකක් තියෙනවා. මේකේ ප්‍රධානම කාරණාව භව භව තණ්හාව කියන එක මහා සලායතනික සූත්‍ර ආදී දේශනාවලදී තේරුම් ගන්න පුළුවන්. එහෙනම් භවතණ්හා තමයි හොඳටම තේරුම් ගන්න තියෙන්නේ. භවතණ්හාවෙන් තමයි දුක හටගන්නේ. භවතණ්හාව කියලා කතා කරනකොට පටිච්චසමුපාදණියයි කතා කරන්නේ. ඒකයි මෙතන මේ මේ විග්‍රහ කරලා පෙන්නන මේ තණ්හාව හටගන්නේ කොහෙද කියන එක ඔන්න ලස්සනට විග්‍රහ කරලා පෙන්නනවා. සාකෝ පණේසා භික්කවේ තන්න කත උපජ්ජමානා උපජ්ජති කත නිවිසමානා නිවිසති යං ලෝකයේ පී රූපං සාත රූපං එත්තේ සතන්න උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති මෙන්න තණ්හාව හටගන්නේ කොහෙද යමක් ලෝකයේ ප්‍රිය වූ සාත වූ යමක් ඇද්ද අන්නේ දෙයක තමයි තණ්හාව හටගන්නේ කිංච ලෝකේ පිය රූපං සාත රූපං. චක්කුන් ලෝකේ පිය රූපං සාත රූපං. එත්‍ය සතන්නා උපජ්ජමානා උප්පදී. එත්ත නිවසමානා නිවසති. මේ ඇස නම් වූ ලෝකේ තණ්හාව බැස තණ්හාව හට ගන්නවා ඊළඟට තණ්හාව බැස ගන්නවා. චක්කුන් ලෝකේ පිය රූපං සාත රූපං. ඇස කියන්නේ ප්‍රිය වූ සාත වූ දෙයක්. අන්න එතනයි තණ්හාව උපදින්නේ. එතනයි තණ්හාව නිවිස බැස ගැනීම සිදුවෙන්නේ. චක්කුන් ලෝකේ ඊළඟට සෝතං ලෝකේ, ගහනං ලෝකේ, ජීවහා ලෝකේ, කාය ලෝකේ, මනෝ ලෝකේ. එතකොට එහෙනම් මේ තණ්හාව මෙන්න හටගත්තා. දැන් බලන්නට ඕන මෙතන තණ්හාව දැන් මන දැන් මෙතන විග්‍රහ කරනකොට ඇස කන නාසය දිවකය මන. මේ හැම එකම තණ්හාවක් ඉපදුනා තණ්හාව බැසගත්තා. ඔන්න දුක හටගන්නවා. එතකොට දැන් අපි තව එකක් යන කාරණාවක් තියෙනවා. තව හොඳට හිතා ගන්න. දැන් මෙතනදී කෙනෙක් අහන්න පුළුවන් ප්‍රශ්නයක්. ඉතින් ඔතන තණ්හාව දුරු කරපුවාම හරිනේ. ඇත්ත තණ්හා දුරු කරාම හරි. ඉතින් ඇස තියෙනවනේ. ඇසෙන් තණ්හා දුරු කරන්න තියෙන්නේ. ඇස තියෙනවා. ඇසේ තණ්හා දුරු කරාම තණ්හාව නෑ, දුක නෑ, ඇස තියෙනවා. අපි හරි ඇස තියෙනවා කියන එකත් ඒ ඒ කාරණාවෙන් හරි කියලාවත් හිතමුකෝ. අපි අනිත් පැත්තෙන් කල්පනා කළා. අපි අනිත් පැත්තෙන් කල්පනා කරලා බලමුකෝ. තණ්හාව කාරණ තණ්හාව දුරු කරනවා කියන කාරණාවේදී එතකොට තණ්හාව දුරු කරන්නේ මමද? තණ්හාව දුරු කරන්නේ මමද? එහෙම නැත්නම් තණ්හාව ඉබේ දුරු වෙනවද? ඔන්න ප්‍රශ්නයක් එනවා. තණ්හාව දුරු වෙන හේතුවක් දුරු වෙච්ච තැනදීනේ. අපි ගත්තොත් එහෙම තණ්හාව දුරු කරා නම් හරි ඇස තියනවා කියලා තණ්හාව කවුද දුරු කරන්නේ? මමද? මම කරපු දෙයක්ද ඒක තණ්හා කරන්නේ. ඇයි මම තණ්හා කරන්නේ එහෙනම්? මම දන්නවනේ තණ්හා කරන එක වැරදි. ඒත් මම්මනේ දුක හදාගන්නේ. අර තිත්තාදන සූත්‍රය දෘෂ්ටියට යනවා. තණ්හාව ඉබේද ඇති වෙන්නේ? එහෙනම් ඉබේද නැති වෙන්නේ? එතකොට අපි තණ්හාව දුරු වීම කියන කාරණාව සහේතුක බවක් පටිච්චසමුප්පන්න බවකට නොයා කතා කරන්න ගියොත් අන්න අපි අපේ තියෙන සංකල්පයක් දාගෙන ඒ තණ්හාව යම් හේතුවකින් හටගන්නේ. ඒකයි බුදුරණවහන්සේගේ දේශනා හැම එකක්ම අධ්‍යයනය කිරීමේ තිත්තාදන සූත්‍රයේ පටිච්චසමුප්පාදය. එම දුක්ඛ සමුදය දානවා. මොකද මේවා අර අපි අර සංකල්පයකින් බෙදන්නට යන්න හදන එකයි අපට ප්‍රශ්නේ තියෙන්නේ. බුදුරණවහන්සේ පෙන්වුවේ යම් විග්‍රහයක් පෙන්නවා. මේ සංකල්පයෙන් බැස ගන්න නෙමෙයි පෙන්වන්නේ යම් විග්‍රහයක් පෙන්වනවා. එතකොට ඒ විග්‍රහයට අපි යා යුතු ප්‍රතිපදාවක් තියෙනවා. අපි එක තැනකින් සංකල්ප නැතරලා හිටියොත් වරදිනවා. අහුවෙන්නේ නැහැ ඊට පස්සේ. ඒ සංකල්පයක් විතරයි. අපේ ලේබල් ටිකක් විතරයි. තණ්හාව මේක, අවිද්‍යාව මේක, සංකාරය මේක. මේක මේ අපේ ලෝකෙන් හම්බෙච්ච ලේබල් එකක්. මේක මේ යෝනිසෝ මනසිකාරයේදී පෙන්වන්න බුදුරන් වහන්සේ පෙන්න පුදයක් යෝනිසෝ මනසිකාරය උදා කරගන්න. අපට ඒක මේ ලේබල් කරලා තර්ක කරන්න නෙමෙයි. පසේ බුදුරයන් වහන්සේ පටිසමුප්පාදේ දැක්කා. හැබැයි පසේ බුදුරන් වහන්සේට මේ වචන ටික හම්බ වුණා නම් පටිසමුප්පාදේ විතරකයකින් අපට දෙනවා ඒක. ඒ විතරකයකින් හම්බෙච්ච කෙනාට වචන කතා කරන්න බැරි කම නැහැ නේ. විතරකින් හම්බුන වචන ටික දෙනවා. නමුත් අපි මේ වචන ටික විතරයි අපි හොයන්න පටන් ගන්න. අපිට මේ නුවණට මේක මේ සංකල්පයකට හම්බෙන එකක් නෙමෙයි ප්‍රඥාවට හම්බෙන එකක් නේ. අපි සංකල්පයකින් ඒ කාරණා දාගන්න යනවා. ප්‍රඥාවෙනුයි තණ්හාව දුරු වෙන්නේ. තණ්හාව ප්‍රඥාවෙන් දුරු වෙන්නේ. ප්‍රඥාව කියන්නේ විද්‍යාවට. තණ්හාව මම නෙමෙයි දුරු කරන්නේ. ප්‍රඥාවෙන් දුරු වෙන්නේ. ප්‍රඥාව විමුක්තිය කරා යන්නේ. තණ්හාව ප්‍රඥාවෙන් නම් ප්‍රඥාවෙන් දැකලා නම් දුරු වෙන්නේ. ප්‍රඥාව කියන්නේ විද්‍යාව. විද්‍යාව දුරු විද්‍යාව ඇති වෙන්නේ අවිද්‍යාව දුරු වීමෙන්. අවිද්‍යාව දුරු වෙනකොට ප්‍රතිපදාව පටිසමුපාදයේ නිරූපදේ. අපි මේ ඔක්කොම මේ සංකල්පයක් විතරක් දාගන්න යනවා බුදුරණවහන්සේගේ ප්‍රතිපදාවට යන්නේ නැතුව. බුදුරණවහන්සේ පෙන්නපු ධර්මයට යොමු වෙන්නේ නැතුව. ඊළඟට ඒ විදිහ රූපාලෝකේ, සද්දාලෝකේ, ගන්ධාලෝකේ මේ ටිකක් ඔන්න පෙන්නනවා. තණ්හාව හට ගන්න තැන, තණ්හා බැස ගන්න තැන. චක්ක විඥාන ලෝකේ, සෝත විඥාන ලෝකේ. දැන් අපට මේ මේ මේ විග්‍රහ බුදුන් වහන්සේ ඔක්කොම පෙන්වන්නේ මේ හැමතැනම බැසගෙන තණ්හාව. නැතිතනක් නැහැ. දැන් අදි ආදි පරය සූත්‍රය ගත්තොත් සබ්බං ආදිත්තං චක්කු රූප චක්කු විඥාන මේ ගිනි ගන්නවා. හැම එකක්ම ගිනි ගන්නවා. මොමකින්ද රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, ජාතියෙන්, ජරාවෙන්, මරණයෙන් ඔක්කොම ගිනි ගන්නවා. එතකොට මේ ගිනි නොගන්න જાතියක් ගිනි නොගන්න හැක් බුදුරණවහන්සේ පෙන්නලා නැහැ. ගිනි ගන්න නැති හැක් තියෙනවා. ගිනි ගන්න නැති රූපයක් තියෙනවා. එහෙම පෙන්නන්නේ නැහැ බුදුරණන් වහන්සේ. හැම එකක්ම ගිනි ගන්නවා. සබ්බම් පික්ඛේ ආදිත්තා. අපි අද ගිනි නොගන්න ඇහැක් ගැන කතා කරා රහතන් වහන්සේ. අපට අලුත් විග්‍රහ දාගන්න වෙයි. ඇයි අපි මේ සිතවිල්ලකින් මේ ප්‍රතිපදාවක යන්න හදනවා? අපි සිතවිල්ලකින් මේක විභේදනය කරලා බලන්න යනවා. ප්‍රඥාවට ඉඩ දෙන්නේ නැහැ. චක්කු සම්පස් චක්කු සම්පස් වේදනා රූප සංඥා සද්ද සංඥා ඊළඟට රූප සංචේතන, ශබ්ද සංචේතන මෙන්න මේ විදිහට මේ තණ්හාව යමකද තණ්හාව? ඒ කියන්නේ තණ්හාව හටගත්තා කියන්නේ අවිද්‍යාවේ. විද්‍යාවට තණ්හාව හටගන්නේ අවිද්‍යාවේ. අවිද්‍යාවෙන් තණ්හාව හටගන්න ප්‍රතිපදාව පෙන්වන්න තියෙන අවිද්‍යාවට. මොකද ප්‍රඥාවෙන් තණ්හාව දුරවන්නේ අවිද්‍යාවෙන් තණ්හාව හටගන්නේ. ප්‍රඥාව ඇතිතන අවිද්‍යාව නිරෝධ වෙනවා ප්‍රතිපදාව එක්ක නිවනත් එක්ක යනකොට එතකොට ප්‍රඥාව නැතිවීමෙන් අපට අවිද්‍යාව හම්බ වුනහම ඒ අවිද්‍යාවෙන් මේ ලෝකය ගොඩ නැගිලා තියෙනවා. ගොඩ නැගිච්ච ලෝකයේදී හම්බෙච්ච හැම දෙයක් තුනම එහෙනම් තණ්හාවද නැද්ද? හැම එකම තණ්හාව. මොකද්ද? භව තණ්හාව. ඒකත් එක් ඔස්සේ තමයි කාම තණ්හා ආදී දේවල් කතා කරන්න තියෙන්නේ. රූප තණ්හා ලෝකයේ සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම. ඔන්න එතන තමයි එක් විග්‍රහයක්. රූප තණ්හාව, සද්ද තණ්හාව, ප්‍රිය රූපං සාත රූපං. එතන තණ්හාව බැස ගන්නවා. සද්ද තණ්හාවේ තණ්හාව බැස ගන්නවා. එතකොට එහෙනම් මේ විග්‍රහය බලන්න කොච්චර ගැඹුරුද කියලා. රූප තණ්හාවේ, සද්ද තණ්හාවේ, ගන්ධ තණ්හාවේ, පොට්ටබ්බ තණ්හාව මේකේ තණ්හාව බැස ගන්නවා කියනවා. එත් ඒක තණ්හා උප්පජ්ජමානව උප්පජ්ජති. දැන් ওই පැත්තකින් අර පටිසමුප්පාදේ තණ්හා කැලක් කඩලා දාන්න කිව්වොත් එහෙම කොච්චර වැරදිද? දැන් මේ මේ මේ තණ්හා බැස ගන්න විග්‍රහය කතා කරන තැනදී අන්න යම් කිසි විදිහකට පටිසමුප්පාද කියලා හිමක් තියෙනවා ඒ විග්‍රහයේදී. ඇස, රූප, විඥාන, ස්පර්ශය, වේදනා, රූප සංඥා, රූප සංචේතන, රූප තණ්හා ආදී වශයෙන්. ඒකෙත් තණ්හා බැස ගන්නවා. අපට කොච්චර හිතන්න දෙයක් තියෙනවද? යෝනිසමනසිකාරී දිනු කරගන්න. අපිට කොච්චර සක්කාදිට්ඨිය පහරට සක්කාදිට්ඨිය ප්‍රහාණය වෙන්න වැඩ පිළිලක් හම්බ වෙනවද? අපි මේ පුහු සංකල්පයකින් මේකට යන්නේ නැතුව. අපි මේ දන්න වෙන විතරක වලින් මේක ගලපන්න යන්නේ නැතුව ප්‍රඥාවෙන් අපිට යන වැඩ පිළිවෙල. බුදුරණවහන්සේ ඉස්මතු කළා පෙන්නේ. එතකොට මේ රූප, ශබ්ද, ගන්ධ, පොට්ටබ්බ ධම්ම තණ්හා පිය රූපං සාත රූපං ඉත්තේස තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්තනි විසමානා නිවිසති තණ්හාව හටගත්තා. ඇයි අපට මේ හැම දෙයක්ම හම්බෙලා තියෙන ඇති බවත් එක්ක. ඊළඟට බුදුරණවහන්සේ කියනවා රූප විතක්කෝ. රූප විතක්කේ වැට ගන්න. මේ මේ මේ විග්‍රහ කරන පිළිවෙල තුළ බලන්න මේ මදුපිණ්ඩික සූත්‍ර විග්‍රහය, පටිසම්පාද විග්‍රහය කොච්චර ගැළපෙනවද? ඒ රූප තණ්හාව, ඊළඟ රූප විතක්කය, ඊළඟ රූප ਵਿਚාරය. එතන විතක්ක කරලා, ਵਿਚාර කරලා දැන් ඔන්න විතක්ක ਵਿਚාර කියන එකටත් බැසගත්තා. ඒ කියන්නේ අවිද්‍යාව මත යමක් ගොඩ නැගුණාද අවිද්‍යාව මත තියෙන හැම එකම දුක්ඛ සමුදයකට පාදකයක් වෙලා තියෙනවා. අවිද්‍යාව මත තියෙන හැම එකම දුක්ඛ සමුදයක් බවට පාදකයක් වෙලා තියෙනවා. විතක්ක ਵਿਚාර කියන කාරණාවත් අන්න ප්‍රිය රූප සාත රූපේ තණ්හා බැස ගන්නවා. කතමජ්ජික දුක්ඛ නිරෝධා මොකද දුක්ඛ නිරෝධය? යෝ තසායෝ තණ්හා අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ පටිනිසග්ගෝ මුත්‍යානාලයෝ මේ තණ්හාව විසින් ඉතුරුලක නිරුද්ධ වීමට කියනවා කුමක් කියලාද? නිරෝධේ. මම නිරුද්ධ කිරීම නෙමෙයි. මම නිරුද්ධ කර මම නෙමෙයි වැඩේ කරලා තියෙන්නේ. ඇයි මේ වගේ මොන වැඩක් අපි කරගත්තේ? මම නිරුද්ධ කරා නෙමෙයි. කිංච ලෝකේ පිය රූපං සාත රූපං. මොකද්ද මේ පිය රූප සාත රූප දෙක කොතනද නිරුද්ධ වෙන්නේ? චක්කුන් ලෝකේ පිය රූපං සාත රූපං. එත්තේ සාතන්නා පහියමානා පහේති. එත්ත නිරුද්ධමානා නිරුද්ධ. චක්කු ලෝකේ මෙතනයි තණ්හා ප්‍රහාණය තියෙන්නේ. මම නෙමෙයි ප්‍රහාණය කරන්නේ. ප්‍රඥාවෙන් ප්‍රහාණය වෙන්නේ. හිතවිල්ලකින් නෙමෙයි ප්‍රහාණය කරන්නේ. ප්‍රඥාවෙන් ප්‍රහාණය වෙන්නේ. සිතවිල්ල තියෙන්නේ මගේ. මගේ සිතට අවිද්‍යාවෙන් හටගත්ත දෙයක්. එතනින් නෙමෙයි තණ්හා ප්‍රහාණය වෙන්නේ. ප්‍රඥාවෙනුයි තණ්හා ප්‍රහාණය වෙන්නේ. ප්‍රඥාව කියන්නේ විද්‍යාව. විද්‍යාව කියන්නේ අවිද්‍යාව නිරෝධය. අවිද්‍යාව නිරෝධයනුයි තණ්හා ප්‍රහාණය වෙන්නේ. අවිද්‍යාව නිරෝධය කියනකොට අවිද්‍යාවෙන් හටගත්ත ඵල මොකක්වත් හම්බෙන්න විදියක් අවිද්‍යාව ආශේෂ විරාග නිරෝධය. නිරුද්ධයි. හැබැයි හම්බෙන්නේ මොකද තණ්හා නිරුද්ධ වුනේ? ඒ තණ්හාව හටගත්ත තැනදී හම්බෙච්ච දෙයත් එක්ක හම්බෙන්නේ මොකකින්ද ලෝකේ? ඇසෙන්, කනෙන්, නාසයෙන්, රූපයෙන්, සද්දෙන්, ගන්ධයෙන්, රසයෙන්, පොට්ටබ්බේ, චක්ක විඥානේ, චක්ක සංපස්සේ, සංපස්සද වේදනාවයි, රූප සංඥායි, රූප සංචේතනාවයි, රූප තණ්හාවයි. මෙන්න මෙතන නිරුද්ධ වීම තියෙනවා. මෙන්න මෙතනයි තණ්හාව නිරුද්ධ වන්නේ. බුදුරණවහන්සේ පෙන්වා දෙනවා. රූප සංඥා ලෝකේ, රූප චේතනා ලෝකේ, රූප සංචේතනා ලෝකේ, රූප තණ්හා ලෝකේ, රූප විතක්ක ලෝකේ, රූප විචාර ලෝකේ මෙන්න මෙතනයි තණ්හා නිරුද්ධ වන්නේ. එහෙනම් මේ තණ්හා නිරුද්ධ වන්නේ කුමක් නිරුද්ධ වීමෙන්ද? මම නෙමෙයි නිරුද්ධ කරන්නේ. ප්‍රඥාවටයි නිරුද්ධ වීම හම්බෙන්නේ. සිතට නෙමෙයි නිරුද්ධ වීම හම්බෙන්නේ. සිතට හම්බෙන්නේ නිරුද්ධ වීම කාම තණ්හාවක් විතරයි. මොකද කාම තණ්හාව කියන්නේ මොකද්ද? සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. සංකල්ප මියදියා. හිතවිල්ලට හම්බෙන එක. ඒක මට නිරුද්ධ කරන්න පුළුවන්. ඒකම නිරුද්ධ කිරීමෙන් විතරක් විතිදෝෂී වෙන්න පුළුවන්. හැබැයි ඒක සිතින් අටගන්න විමුක්තියක් විතරයි. සංකල්පයක් ඔස්සේ ගිය දේ සංකල්පයෙන් වයින් කළ දැම්ම. භවයි භව තණ්හාව කියන කාරණාව එහෙම එකක් නෙමෙයි. ඒක අවිද්‍යාවෙන් ඉදිරි වෙන්නේ. ඒක සංකල්පයෙන් යන ගමනක් නෙමෙයි ප්‍රඥාවෙන් යන ගමනක්. කතමංච වික්‍රේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරිය සත්‍ය. මොකද දුක්ඛ නිරෝධ වෙන මාර්ගය ආරියෂ්ඨාංග මාර්ගය. සම්මා දිට්ඨි සම්මා සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම හති සමාධි. සමාධිත්‍ය කියන්නේ මොකද්ද? යංකෝ භික්කවේ දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං. මෙන්න මේකට කියනවා සම්මාදිට්ඨිය. එතකොට මේ දුරු වෙන ප්‍රතිපදාව තමයි සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය කියන්නේ ආර්ය සත්‍ය නුවණ. එතකොට මේ කෙනෙකුගේ අටගත නුවණ කියන කාරණාව ඔස්සේ ධම්මා ධම්මපටිපදා ධම්මානුපස්සනාව යන ප්‍රතිපදාව. ධම්මේසු ධම්මානුපස්සී විහෙරති වෙන ප්‍රතිපදාව. පතමංච භික්ඛවේ සම්මා සංකප්පෝ සම්මා සංකප්පේ නෙක්ඛම්ම සංකප්ප අව්‍යාපාද සංකප්ප අවිහිංසා සංකප්ප මේකට කියනවා සම්මා සංකප්පය. එතකොට අපි කරුණු දන්නවා මේ මේ කාරණාව පාදක වෙන්නේ සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය මේ විග්‍රහයක් නේ තියෙන්නේ. විග්‍රහය ලෝකෙට හම් වෙන එකක් නේ. තත්තාරික සූත්‍ර තියෙන්නේ සම්මාදිට්ඨිය හැටියට මෙහෙම එකක් නෙමෙයි. පඤ්ඤා ඉන්ද්‍රිය, පඤ්ඤා බලය, ධම්මජේ සම්බුද්ධංගිය. එතකොට එතන ආර්ය සිතත් එක්ක කතා කරන්නේ පුජ්‍යලයක අල්ලගෙන දෙයක් එක නෙමෙයි. ඒකත් එක්ක තමයි සම්මා සංකප්පේ අපනා වියප්පනා අභිරෝපණ වශයෙන් විග්‍රහ කරන්නේ. මෙතන සම්මා සංකප්පේ නුවණ හටගත්ත කෙනාගේ ප්‍රතිපදාව. ඊළඟට අතමොච වික්‍රේ සම්මා වාචා වද සම්මා වාචා මුසාවාදා වීරමණී පිසුනා වාචා වේරමණී, පරුසා වාචා වේරමණී, සම්පප්පලාපා වේරමණී. මෙන්න මේ විදිහට බුදුරණවහන්සේ වෙනනවා සම්මා කම්මන්ත කියන්නේ පාණාතිපාතා වේරමණී, අදින්නාදාන, කාමීසුමිච්ඡාචාරා වේරමණී. සම්මා ආජීව කියලා කියන්නේ මිච්ඡා ආජීව ප්‍රහාණය, සම්මා ආජීවී ජීවිත පැවැත්ම. සම්මා වායාම කියන්නේ නූපන් අනුපාද අනුපන්න කුසල ධර්මයන් අනුපාදයේ පිණිස ඡන්දය වීරිය පටන් ගැනීම ඒ වගේම උපන්නා වූ අකුසල ධර්මයන් ප්‍රහාණය ඊළඟ නූපන් කුසල ධර්මයන් උපදවා ගැනීම උපන් කුසල ධර්මයන් භාවිතා කිරීම කියන එක තමයි සම්මා වායාම සම්මා සති කියලා කියන්නේ සතිපට්ඨානේ කායි කායනුපස්සී විහෙරති මේ විග්‍රහය. එතකොට මේ මේ ආරෂ්ඨාංග මාර්ගය තුළ හොඳට පැහැදිලි වෙනවා මේ පුජ්‍යලේ අපි නුවණින් යුක්ත පුජ්‍යලයාගේ ප්‍රතිපදාවේ වැඩපිළිවෙල. එතකොට නුවණින් යුක්ත පුජ්‍යලයා අරහතන් මාර්ගයේ ලෝකෝත්තර මාර්ග ඥානයෙන් යුක්ත පුජ්‍යලයා වැඩෙන වැඩපිළිවෙල. එතකොට ඒක යාට පහුරක් හැටියට තමයි එයා තුළ ඒ ප්‍රතිපදාව එයා තුළ හම්බ වෙන්නේ සක්කාදිට්ඨි දුරු වෙන ප්‍රතිපදාවත් එක්ක. සම්මා සමාධිය කියලා කියන්නේ සම්මාදිට්ඨියෙන් යුක්තව ඇති වෙච්ච මේ ධ්‍යාන හතර තමයි විග්‍රහ කරන්නේ පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ. නුවණ සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය නිත්‍ය සමාධියයි සම්මා සමාධිය එක පළවෙනි ධ්‍යානෙ දෙවෙනි ධ්‍යානෙ තුන්වෙනි ධ්‍යානෙ හතරවෙනි ධ්‍යානෙ මෙන්න මේ විදිහට බුදුරණවහන්සේ මේ ආර්ය සත්‍ය හතර විග්‍රහ කරලා පෙන්නනවා දුක දුක සමුදය දුක් නිරෝධය දුක් නිරෝධ වෙන ප්‍රතිපදාව කියන ආර්ය සත්‍ය හතර මේ තමයි ධම්මානුපස්සනාවේ විග්‍රහ කරන අනුපස්සනාවක අවසාන අනුපස්සනාව මොකද අනුපස්සන තුලදිත් මම ඉතත් මම හිතන මතක් කරා ධම්මානුපස්සනාව තමයි අවසාන එක. ඒකෙදී ධම්මානුපස්සනාව තුළ විග්‍රහ කරන හැකි යම් අනුපස්සනාවක් ඇද්ද ඒ අනුපස්සනාව සියල්ලංගෙම අවසානට විග්‍රහ කරන කාරණා තමයි ආර්ය සත්‍ය හතර. ඉතින් මෙන්න මේ විදිහට ඉති අජත්තං ආදම්මේස ධම්මානපස්සී බහිද්ධාව ධම්මේස ධම්මානපස්සී අජත බහිද්ධාව ධම්මේසු ධම්මානපස්සී සමුදය ධම්මානපස්සීව වය ධම්මානපස්සීව සමුදය වය ධම්මානපස්සීව ආකාරයට ඔය විග්‍රහය ඔන්න ඔහොමයි සිදුවන්නේ කියලා බුදුරණවහන්සේ පෙන්වා දෙනවා අති ධම්මාතිවා 57 ධර්මයන් ඇතයි කියලා මතුමත්යේ සිහිය නුවණ වීරිය දිනු කර ගැනීම පිණිස ගැනීමත් එක්ක එකතු නොවේ වාසය කිරීම උපාදාන සිදු නොවීම මෙන්න මේකට කියනවා ධර්මයන්හි ධම්ම ධර්මයන් අනුව දකිමින් වාසය කිරීම කියලා බුදුරණවහන්සේ පෙන්වා දෙනවා. ඉතින් ඒ කාරණාවෙන් සතිපට්ඨාන සූත්‍ර විග්‍රහය අවසන් වෙනවා. එතනින් පස්සේ විග්‍රහ කරන්නේ සතිපට්ඨාන වැඩිමේ ආනිසංස පිළිබඳ විග්‍රහය. සතිපට්ඨාන වැඩිමේ ආනිසංස ආනිසංස කියන්නේ මේ විදිහට යම් කිසි කෙනෙක් එහිකේච වික්කවේ මේ තත්තාව සතිපට්ඨානේ ඒවම් භාවය මේ විදිහ සතිපට්ඨානි භාවිතා වුණා. ඒ කියන්නේ ඔය බුදුරණවහන්සේ කියපු විදිහට අපි හිතන විදිහට නෙමෙයි. බුදුරණවහන්සේ පෙන්වා දුන්න විදිහ සතිපට්ඨානි භාවිතා වුණොත්. සත්ත වස්සාන් තස්ස දින්නම් පලාණං අඤ්‍යතරම් පලම් පාටිකංකං වික්ඛේ ධම්මේ අඤ්ඤා සතිවා උපාසී සනාගාමිතා අවුරුදු 7ක් භාවිතා කළොත් ඔය විදිහට ඒ බුදුරණවහන්සේ වෙන පිළියෙට දෙකෙන් එකක් වෙනවා ඒ තමයි එක්ක අනාගාමි එක්ව රහත්ත්වයටපත් වෙනවා. හැබැයි බුදුරණවහන්සේ පෙන්නපු සතිපට්ඨාන විග්‍රහය. ඒ විදිහට. ඒතොර ඒ විදිහට වැඩිම සඳහා අපි යම් කිසි විග්‍රහයකින් යා යුතුයි. මොකද අපට තේරෙන මට්ටමින් අපි පටන් අරගෙන යනවා. හැබැයි බලන්න ඕනේ බුදුරණවහන්සේ වෙන ප්‍රතිපදාව හම්බෙනවද? සක්කාය දිට්ඨියට පහරක් වදිනවද කියලා. සක්කාය දිට්ඨියට පහරක් වදින්නට ඕන. අපි හැම වෙලෙම මේ දැන් මේ හැම වැඩපිළිලක්ම මේ හම්බ වෙන්නේ නුවණක් වැඩෙන මිසක් තමන් සතුට වෙන්න නෙමෙයි. ඒ කියන්නේ තමන්ට සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙන්නනේ අපිට මේ හැම එකක්ම හම්බ වෙන්නේ. එතකොට ඒ විදිහේ අපි දැනගෙන යම් කිසි දෙයක් කරන්න පුළුවන්. මොකද ධිටගම සුඛ විහරණය පිණිස දේවල් කරන්න ඕනේ. ඒ දේවල් නොකර මේ ප්‍රතිපදාව යන්න බෑ. අපට ලැබිච්ච සමාධි තුල අපට ලැබිච්ච යම් කිසි පිහිටලා වඩන ප්‍රණීත භාවනාව තුල යම් සතුටක් ලබන්නට ඕනේ. ඒවත් එක තමයි එතනින් එහාට යන්න පුළුවන්. එහෙනම් ඒ විග්‍රහයට අපි යොමු වෙන්නට ඕනේ. හැබැයි දැනගෙන දැන ගැනීම සඳහා මුලා නොවීම සඳහා බුදුරන් වහන්සේගේ ධර්මයේ ශ්‍රද්ධාව ප්‍රතිපදාවක් බැස ගැනීම සඳහා අපි මේ විග්‍රහය තේරුම් අරගෙන තියෙන්නට ඕන. එතකොට එහෙනම් යම්කිසි කෙනෙක් භික්ෂුවක් අවුරුදු 7ක් ඔය විදිහට හතිපට්ඨානෙ වැඩුවොත් බුදුරණවහන්සේ පෙන්වපු විදිහට අපට අපි අර මුලින් දැනගත් අපි අර පොඩි විග්‍රහයක් නේ මොකද හතිපට්ඨාන විස්තර වශයෙන් පෙන්ලානේ බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ නිකන් නෙමෙයිනේ එහෙනම් ඒ කියපු විදිහට වැඩුවොත් සතියක් එයාට අනාගාමීව රහත් එක වෙනමමයි ඒක බුදුරණවහන්සේ කියන්නේ වෙනමමයි අනිවාර්ය ඒ කියන්නේ ඒතර වෙන්නේ නැත්තේ නම් මොකද්ද? බුදුන්වහන්සේ කියපු විදිහට නොවටපු නිසා. බුදුන්වහන්සේ කියපු විදිහ නම් අනිවාර්යෙන් වෙනවා. ඒක සත්‍යයක්. ඒක සනාතන ධර්මයක්. ඒ ඒ බුද්ධ වචනේ හිස් නැහැ. බුද්ධ වචනේ සත්‍යයි. ඔය විදිහට අතිපට්ඨානේ වැඩුවොත් සතියයි මේ අවුරුදු 7යි අනිවාර්යෙන් අනාගාමී වරහත් වෙනවා. ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. තිටන්ත බික්කවේ සත්වස්සානි යෝ ඊ කෝචි බික්කවේ ඉමේ චත්තර අතිපට්ඨාන එවං භාවේ චවස්සානි. සතියක් පැත්තකින් තියන්න. මා අවුරුදු මේ අවුරුදු 7ක් පැත්තකින් තියන අවුරුදු 6ක්. ඔන්න දැන් නුවණ වැඩිකමත් එක්ක අඩු කරනවා බුදුරණන් වහන්සේ. අවුරුදු 6කින් වෙනවා. ඊළඟට අවුරුදු 5කින්, අවුරුදු 4කින්, අවුරුදු 3කින්, අවුරුදු 2කින්, අවුරුද්දකින්, මාස 7කින්, මාස 6කින්, මාස 5කින්, මාස 4කින්, මාස 3කින්, මාස 2කින්, ඊළඟට මාසයකින්, ඊළඟ සති දෙකකින්, සතියකින් සතියක් යම් කිසි කෙනෙක් කාසොදින්නම් පලානම් අඤ්‍යතරම් පලම් පාටිකංක මේ හතිපට්ඨාන ওই විදිහට සතියකින් යාට පුළුවන්කමක් ලැබෙනවා මෙන්න මේ ප්‍රතිපදාව මේ නිවීම කරා හෝ අනාගාමී බවට පත් වෙන්නේ ඒක ඒකාන්තයෙන් සත්‍යයි හැබැයි බුදුරන් වහන්සේ කිය විදිහට එයාගේ නුවණ වර්ධනයත් එක්ක එයාට නුවණ ස්වභාවයත් එක්ක උපරිම අවුරුදු 7යි අවමේ සතියක් දක්වා බුදුරණවහන්සේ පෙන්වා දෙනවා. එකයි ඔය භික්ඛවේ මග්ගෝ සත්තාන විසුද්ධිය ශෝක පරිද්දවාණ සමතික්කමයි. දුක්ඛ දෝමනසාන අත්තංගමයි ඥායස් අධිගමයි නිබ්බාන සච්චිර අධිදන් චත්තාරෝ සතිපට්ඨානාති ඉතියන්තං උත්තං ඉදමේතං පටිච්ච උත්තන්ති. භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ විදිහට විස්තර කරලා පෙන්නවා. මෙයයි ඒකායන මාර්ගයේ සත්‍යාගේ විසුද්ධිය පිණිස දුක ඉක්මවීම පිණිස නිවීම පිණිස පවතින ඔන්න ඔය හතිපට්ඨානයයි කියලා බුදුරන් වහන්සේ පැහැදිලි කරලා පෙන්වනවා. එතකොට එහෙනම් අපි බලන්න ඕනේ ඒ බුදුරන් වහන්සේ පෙන්නපු විග්‍රහයත් එක්ක. මේ සතිපට්ඨාන සූත්‍රය මෙතකින් අවසන් වෙනවා. මම හිතනවා සතිපට්ඨාන සූත්‍රයේ විග්‍රහ ගොඩාක් තිබුණා. සාකච්ඡා ගොඩාක් කරා. අද අදත් මම හිතන ලොකු ගොඩක් කරුණු කතා කරා. ඉතින් ඒ නිසා අදට තව පැය භාගයකට ආසන්න කාලයක් තියෙනවා. ඒ වගේම තව සති දෙක තුනක් විතර මේ පිළිබඳව ප්‍රශ්න තියෙන ඒවා කතා කරන්න යොමු වෙන එක හොඳයි කියලා මට හිතෙනවා. මොකද අපි මේක ඉගෙනගෙන ඉවරයක් කරන්නම නෙමෙයිනේ යන්නේ. අපි යන්නේ ධර්මය අපි තුළ තේරුම් ගනිමින් ඉගෙන ගන්න. මගක් වැඩෙන ප්‍රතිපදාවකට යන්න බුද්ධ වචනයම ඉගෙන ගන්න. ඉතින් ඒ නිසා අපි ඒ කරුණු තවදුරටත් නිරවුල් කර ගැනීම සඳහා මොකද ඔබ පිරිස යම් කිසි විදිහකට මේ ධර්මය කල්පනා කරනවා. එතකොට ඒ කල්පනා කරලා ඒක තේරුම් ගන්න උත්සාහ කරනවා. එහෙනම් මේ කතා කරපු කාරණා තුළ ගොඩක් හිතන්න පැති තියෙනවා. තව කතා කරන දේවල් තියෙනවා. ධර්ම නිරවුල් කරගන්න තියෙනවා. මේ දේවල් අපිට කතා කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම හිතන්නේ හතක් වෙන්න ඕනේ. අද හත් වෙන එක වෙන්න ඕනේ කරේ. එතකොට මේ ටික අහලා ඔබට පුළුවන් ඉදිරි සාකච්ඡා කිහිපයක්ම ප්‍රශ්න අහන්න. මොකද ප්‍රශ්න අහන්න හම් වෙන්නේ මේක නැවත නැවත අහනකොට තමයි මතුවෙන්නේ. ඉතින් දැන් අවස්ථාව තියෙනවා අද ප්‍රශ්න අහන්න. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි කල්ලාන මිතුරුනි මම මේ විදිහට ප්‍රශ්න අහන්න අවස්ථාව දීලා කරුණාකරලා ඉවත් වෙන්න. තමයි සාමාන්‍යයෙන් අද දේශනාවෙන් සම්බන්ධයෙන් පැහැදිලි කරගෙන යනකොට සාමාන්‍යයෙන් සම්පූර්ණ සම්පස්යෙන් සාමාන්‍යයෙන් මම තේරුම් ගන්න තියෙන සංඥාත් සම්පස්යෙන් ලෝක සම්පස්යෙන් අත්‍යවශ්‍යම සුදුන් සංඛාව උපදිනවා සාමාන්‍යයෙන් මේ සංඛාව උපදින ප්‍රථමව අපේ අත්‍යවශ්‍ය සංස්කාරය මුත්තන් සානස්සේ සංක මූලික සබ්දේ ධම්මා එතකොට මනසකාරයක් සිද්ධ ඔක්කොම එන්නේ. ඒ ඔක්කොම වෙනසක් කම්පත් එකක් නෙමෙයි සානස්සෙම නෙමෙයි. ඒ මූලික ප්‍රොසෙසියේදී සංක මූලික සබ්දේ ධම්මා මනසක සම්භව සබ්දේ ධම්මා පස්ස සබ්දේ සංසානත ඔයවා ඔක්කොම ඉති ගැලපිලා ඉන්නවා මනසකාරයක් තියෙනෝනේ ඒ වගේ ඉන්න පුදසාමස්ස පැහැදිලිවම තෙරුවන් සරණයි. චක්කු සම්පස්සේ ඒක තේරුම් ගන්න ඕනේ. චක්කු සම්පස්සේ ඊළඟට රූප සංඥා, රූප සංකේතන, රූප තණ්හා ඊට පස්සේ ඒ ඊළඟට තමයි මේ රූප සම්පස්සේ විග්‍රහ වෙන්නේ ධාතු නානත සූත්‍රයේ. එතකොට කිමූලක ආදී සූත්‍ර තුලේ විග්‍රහ කරනවා ඡන්දමූලික ආදී ඒ විග්‍රහය මනසිකාර සම්භව. දැන් අපි මෙහෙම හේකුත් කියන්න ඕනේ. දැන් ඇත්තටම අපි මේක මේ ඊළඟ එකට පස්සේ ඊළඟ එකක් වෙනවා කියනකොට අපට හම්බෙන්නේ මේ ලෝකේ මට්ටමින්නේ. මොකද ලෝකේ මට්ටමින් අපට හම්බ වෙන්නේ දැන්. ඉතල හම්බෙන්නේ දැන්. කියන්නේ මේ දැන් කියන එක. මේ දැන් හම්බුණා කියන්නේ අපි මේ දැන් විග්‍රහ කරගත්ත කියන එකනේ වර්තමානයේ මේ මොහොතනේ. විග්‍රහ කරගැනීම පැනවීම තුලම තියෙනවනේ තිබුණා කියන එකත් තියේවි කියන එකත් එන අතීතයත් අනාගතයත් පැනවිලානේ තියෙන්නේ දැන් හම්බුණා කියන්නේම අචිතනාගතේ පැනවනවා. පටිසෝම්පාද නුවණේ ධම්මේ ඥානෙදී අන්වේ ඥානය කියලා දෙපැත්තට ගැළපීමක් තියෙනවා නුවණ ඇති වෙච්ච තැනදී. අපිට අර කාරණාවට තව පැත්තක් අපි යොමු කරගන්නට ඕනේ. මේ මොහොතේ දැන් මේ ඔක්කොම එක විද වෙනවා කියනකොට අපි තවත් පැත්තකට එතනින් යොමු වෙනවා. මේක කරුණු කිහිපයක් කියනකොට ඒකට ගොඩාක් යොමු වෙලා ඉවරයි. එක විට කියනකොටත් අපි ඒත් අවස්ථාවක් මනලානේ තියෙන්නේ. දැන් අවිද්‍යාවෙන් පටන් ගන්න මේ පටිච්චසමුප්පාද න්‍යාය දකිනකොට අවස්ථාවක් මනුණනම් ඒ අවස්ථාව හම්බවීමක් තියෙනවා. ඒ කියන්නේ පැනවීමක්. අවස්ථාව පැනවීමක්. පටන් ගන්න අපි ප්‍රතිඋප්පන්න දේත් එක්ක. අපිට තව හිතන්න පැත්තක් මේ. කියන්නේ අපිට ගුණත්තේ සක්කායදිට දුරු කරගන්නනේ. අපිට මොනවා හරි තේරුම් ගත්ත කියලා හිතාගන්න නෙමෙයි. ඒ ඒකත් එක්ක මේ කතා කරන්නේ මේ කාරණා ටික. එතකොට අපිට ඕනැත්තේ අපි දැන් අපි දැනගන්න ඕනේ මේ කාරණා ඔස්සේ අපිට ධර්මයේ තුළ තව කොච්චර බහින්න තියෙනවද කියලා. එක විත වෙනවා කියන කාරණාවේදී. අපි අර කාරණා ප්‍රතික්ෂේප කරා. හැබැයි අපි එකවිට වෙනවා කියන එක තාම අපේ දැන් සිතුවිල්ලකට අපි තේරුම් ගත්ත දෙයක්. ඒක හරි. ප්‍රඥාවට නොක යන්න තියෙන්නේ. අපි තව පැත්තකින් ධර්මයටම යොමු වෙලා බලනකොට මේ එකවිට කියන කාරණාවෙදිත් හම්බෙනව නේද අවස්ථාවක්. අවස්ථාවක සිදුවීමක්. අවස්ථාවක් වෙන වෙනවා කියන්නේ අවස්ථාව යම්කිසි මැනීමක් එක්ක හම්බ වෙච්ච එකක්. එතකොට මේ ඒ අවස්ථාව අවිද්‍යාව පාදක කරගෙන හටගත් දෙයක්. හැබැයි අවිද්‍යාව පාදක කරගෙන හටගත් දේ අවස්ථාව කියන කාරණාව ගත්තහම අපට අනිත් අනිත් එක කියන්නේ ඇත්තට මොකද තව ලස්සන කාරණාවක් කියන්නම් උදාහරණයක් හැටියට ඔක තව ටිකක් තේරුම් ගන්න. සංකතයේ ලක්ෂණ තුනක් තියෙනවා. ඔබ සමහරවිට දේශනාව ඇහුව වෙන්න පුළුවන්. මේ වෙනකොට මම හිතන්නේ YouTube එකම දාලා ඇති. සංකතයේ ලක්ෂණ තුනක් තියෙනවා. පාද වය දසඤ්ඤ තත්ත්ව. එතකොට ඒක කාල තුනට විග්‍රහ කරනවා. අතීත, අනාගත, වර්තමානයේ. අතීතයේ උපාදී වය ත්‍රිදසඤ්ඤ සත්‍යය. ප්‍රතිපන්නේත් එහෙමයි. අනාගතෙත් එහෙමයි. දැන් හොඳට හිතලා බලන්න අපි කොහොමද වර්තමානයේ උපාද වය තිතස්ස අනිසත්තන් කියන එක පනවන්නේ? මොකද ක්ෂණයක් අතීතේ නම් අතීතෙමයි. ක්ෂණයකට ඉස්සරහ නම් අනාගතෙමයි. අපි කතා කරොත් උපාදයක් දැන්, වයක් දැන්, තිතියත් අනිසත්‍යයක් දැන් කියලා උපාදයයි වයයි දෙකම දැන් නම් උපාදේ කියන්න බෑනේ. උපාදේ වයයි දෙකම මේ දැන් නම් මේ එකම අවස්ථාවේ නම් අපි කොහොමද එතකොට උපාදයක් පනවන්නේ? ඇයි වයයි මොකද ඊට පස්සේ වය එනකොට ඔන්න අපිට පණවන්න පුළුවන් මේ දෙක. උප්පාද වය දෙක මේකයි නම් පැනවීමක් කතා කරන්න බැරි වෙනවනේ. සංකතයක් කියන බෑ අසංකතයක් කතා කරන්න වෙනවා එනවා. තිතිය කොහොමද හම්බෙන්නේ? මොකද තිතිය කියන වචනේම තියෙන්නේ පැවැත්ම කියන එක. එහෙනම් එතන බලන්න කොච්චර හිතන්න දෙයක් තියෙනවද? ඒ කියන්නේ අපේ නුවණටනේ හම්බෙන්නේ. මම මුලින් පටන් ගන්න දෙයක්ම කිව්වේ. සිතවිල්ලකින් මේ මේක හම්බෙන්නේ ප්‍රඥාවෙන් මේක හම්බෙන්නේ. ඔන්න තව අපට හිතන්න පැත්තක්. අපිට තව යෝනිසමනසිකාරය කරන්න පැත්තක්. බුදුරණවහන්සේගේ ධර්මයේ තව ඇතුල් වෙන්න පැත්තක්. මම කියපු කාරණා තේරෙන්න ඇති මම හිතන්නේ වර්තමානයේ කතා කරනකොට නිරුද්ධ වුණා කතා කරන්නේ නොපෙමිණිය කතා කරන්නේ. ඒතකොට වර්තමානයේ තමයි උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති දසඤ්ඤතම් පඤ්ඤායති. වර්තමානයේ වර්තමානයේදී අපි එක අවස්ථාවේ හැටියට ගත්තොත් උපාදයේ වයයි තිතියන්නේ සතියයි. කොහොමද තෘතියන් යනත් කතා කරන්න බෑ. උපාදේව කතා කරනකොට මොකද එක මොහොතකින් තෘතිය වචනෙම ගැලපෙන්නේ නෑනේ. තෘතිය කියන්නේ තියනවා කියන එක. තියනවා කියනකොට ඇති දෙයක් හම්බෙලානේ. එතකොට මේ එක මොහොත කියනකොට ඒ කියන්නේ උපාදේවය දෙකම එකයි නම් තෘතියක් කොහෙද තියෙන්නේ? තෘතිය කතා කරන්න බෑ. ඒතර උපාදේවය දෙකම එකට තියෙනකොට කොහොමද උපාදයක් පනවන්නේ? එතකොට අපිට තව හිතන්න පැත්තක්. යෝනිසෝ මනසිකාරය කරන්න පැත්තක් තියෙනවා. අන්න ඒ වගේ තමයි අපි ප්‍රඥාවටනේ හම්බෙන්නේ සබ්බේ ධම්මා මනසිකාර සම්බව සබ්බේ ධම්මා පස්ස සමුදය ඡන්ද මූලක නුවණට හම්බෙන එක නුවණ නුවණ කියන්නේ විද්‍යාවත් කියන්නේ ඒක අවිද්‍යාවෙන් ලෝකේ හම්බෙලා තියෙනවා ලෝකේ හම්බෙච්ච අවිද්‍යාවෙන් හම්බෙච්ච ලෝකෙට විද්‍යාවෙන් හම්බෙච්ච විග්‍රහය දාගන්න යනකොට අපි පොඩ්ඩක් හිර වෙනවා අන්න හිර වෙච්ච තැනදී අපි යෝනිසමනසිකාරය කරන්න පෙළඹෙනවා. එතකොට ප්‍රඥාවට ඉඩ හම්බ වෙනවා. ප්‍රඥාවෙන් ප්‍රත්‍යක්ෂ කරනවා වෙන විග්‍රහයක් නැහැ. මොකද බුදුරන් වහන්සේ එකක් පස්සේ එකක් වෙනවා කිව්වෙත් නැහැ. මොහොත කිව්වෙත් නැහැ. එක අවස්ථාවේ කිව්වෙත් නැහැ. තවත් අපට යහට යන්න තියෙනවා. හැබැයි විග්‍රහ කරද්දී පටිච්චසමුප්පාද මේ ඇතිකල්ලි මේය. මේ ඇතිකල්ලි මෙය. දැන් ආර්ය සත්‍යත් මේ දුක්ඛාර සත්‍ය, මේ සමුදය ආර්ය සත්‍ය, මේ නිරෝධාර සත්‍ය. හිතන්න පැති ගොඩක් තියෙනවා. යෝනිසෝ මනසිකර කරන කරන්න පැති ගොඩක් තියෙනවා. මොකද අපට හැම වෙලෙම බලන්නට ඕනේ ඒ හම්බෙච්ච කාරණාව. දැන් ඇත්තටම හරියට අපි හොඳට හිතුවොත් අපට මේ මාර්ගය හම්බෙනවා කියන කාරණාවෙදිම අපට හම්බුවේ යුත්තේම මං හිතාගත්ත දේ වැරදි කියලා. මාර්ගය මොකද මම හිතාගත්ත දේ අවිද්‍යාව බාධක කරගෙන හම්බෙච්ච මටනේ මාර්ගය කියන්නේ සක්කාදිටියට පහර වීමක් විද්‍යා ඉපදීමක් නේ විද්‍යා ඉපදීමක් සක්කාදිටියට පහර වැදීමක් නම් මග අවිද්‍යාවෙන් යුක්තව හටගත්ත මට හටගත්ත සංකල්පණන් ඔක්කොම ඒ හටගත්ත සංකල්පයේ මම හම්බ වුණාට පස්සේ මට තේරිච්ච දෙයක් නම් ධර්මය හම්බෙනකොට ඒ මට තේරිච්ච හැම දෙයකම වැරද්දක් හම්බෙනවා නම් විද්‍යාවට ඉඩ හම්බෙලා මම කියන කාරණාවට පහරක් දෙලා මාර්ගය ඉස්සරහට යනවා අන්න එහෙනම් අපට කොච්චර නුවණක් එතනදී හම්බ වෙනවද? තව හිතන්න. තව යෝනිසෝ පන්සිකාරය කරන්න පැත්තා. ඒකම තමයි ඉදිරියට අරන් යන්න තියෙන්නේ. ඒකයි පසේබුදුරුන්ට මේක දෙන්න බැරි. ඒ පසේබුදුරුන්ට ඔය ඔය විග්‍රහයක් දෙන්න බෑ. ඔය ඔය වචන ටික ආවනම් පසේබුදුරුන් දෙනවා. වචන ටික ආවනම් විතරකයක් ආවනම් කතා කරන්න බැරි නේද? දෙනවා. දෙන්න පුළුවන් ටික දුන්නා. විතරකයකින් වචන ටිකකට විතර වචන වලින් විතරකයකට ආපදේ. ඒ තමයි ලෝකේ යම් කිසි ඇත්තක්. ඒකෙන් අහපු එක නයි පස්සේ බුදු වෙනවා. නමුත් මේ තරවන ප්‍රතිපදාව දෙන්න බෑ. ඒකට වචන දැන් අපි අපි අර අපි දන්න වචන ටික අපි දන්නේ බුදුරණවහන්සේ වචන ටික. බුදුරණවහන්සේ දුන්න විග්‍රහය. ඔන්න ඔය වචන ටික හම්බෙන්නේ. මොකද ඒක ප්‍රායෝගික අධ්‍යක්ීමත් එක්ක දැන් අපි වරු පුබ්බේ නිවාස ඥානය ඇති කරගෙන වචන ටික හොයාගන්න තිබ්බනේ එහෙනම් බුදු කෙනෙක් ළඟ කලින් හිටියනා එහෙනම් බලන්න මේක මේ අසාමාන්‍ය අද්විතීය ධර්මයක් මේ ලෝකේ සාමාන්‍ය දැනුමක් එක්ක යන විග්‍රහයක් නෙමෙයි නුවණට ඉස්සල්ලා මට ප්‍රත්‍යක්ෂ කාරණාව ඔස්සේ නුවණ වර්ධනයට හම්බෙන ප්‍රත්‍යක්ෂයක් අන්නේ ප්‍රත්‍යක්ෂේ කරා යමු වෙන මාර්ගයක්. එහෙනම් අපට හැම වෙලෙම හම්බ වෙන්නට ඕනේ යෝනිසුමනසිකාරය කිරීම සඳහා යම් ධර්මයක්. ඉතින් ඒ නිසා තව එතනින් එහාට අපි කල්පනා කරලා බලන්නට ඕනේ මම කියන තන හම්බ වෙච්ච ලකුණට පහරක් වදින ඒ විග්‍රහයට පහරක් වදින සද්ධර්ම ශ්‍රවණී යෝනිසෝ මනසිකාරුප්පාදී ප්‍රතිපදාව එහෙනම් මේ එක අවස්ථාවේ කියන කාරණාවත් අපි තියෙන අඩුපාඩු නැත්නම් ඒකේ තියෙන නොගැලපීම අවස්ථා කිහිපයක කියන එකේ නොගැලපීමක් අපට හම්බ වෙනවා. එක අවස්ථාවේ කියන නොගැලපීම. ඒකත් අපේ සිතුවිල්ලකට ආවේ. ප්‍රඥාවකදී ওই කාරණා හම්බ වෙන තැනදී සක්කාය දිට්ඨියට පහර වදිද්දී අර සියල්ලක්ම ඒ සියලු වචන වෙන විග්‍රහයකින් දෙන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා තවදුරටත් ඒ ගැන යෝනිසුමනසිකාරයක් කිරීම සඳහා යොමු වෙන. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ දැන් අර තණ්හා සතරාර සත්‍ය කතා කරව තණ්හාව ගැන මේ එතන අර විස්තර කරලා කියන්නේ රූපය ඇස කියන රූප තණ්හාවේ තණ්හාව ඉපදෙනවා දැස ගන්න කියලා කරුණු දෙකකින් විස්තර කරනවානේ එතකොට දැන් රූප තණ්හාව චක්කු සම්පස්සේ වේදනා ප්‍රත්‍යයෙන් හටගන්න එක අපිට දකින්න පුළුවන් දෙයක් නෙමෙයි මේක මාර්ගයත් එක්ක දකින්න කෙනෙක් දෙයක් නේ එතකොට දැන් මාර්ගයත් එක්ක එහෙම දකිද්දී බැස ගන්නවා කියලා කතා කරන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ දැන් අර මහාමුදුර දේශනා කළා තියෙනවා මේ පංච උපාස්කන්ධයේ ආදීනව අනුපස්සී විහෙරති. එතකොට පංච පාස්කන්දේ ගෙවෙන ප්‍රතිපදාවක් කියලා. එතකොට අර දැන් ඉපදෙන හැටි නම් අපිට යම් සීමාන්තකට පරිසංස්පාදයට එක්ක දැන් ඇස කියන්නේ දැන් බුදුහාමුදුර ඉදිරිපත් කරන ඇස නේද කතා වෙන්නේ. එතකොට ඒ රූප සංහාව ඒක ඔක්කොම දැන් පරිසංස්පාට අදාළ දේවල් එතන සංහාව ඉපදෙන හැටි අපිට මේ දල අදාසක් ගන්න තන සංහාව දැස ගැනීමක් කතා කරන්නේ මොන පදනමද මට හරියට තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. එතන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවනම් ගොඩක් පිං තේරුම් ගන්නයි. තේරුම් සරණයි. ඇත්තටම හොඳයි එහෙම කල්පනා කරන එක. මොකද අපිට යෝනිසමනසිකාරයනේ ඉපදෙන්නට ඕන නැත්තේ. මේ ඒකත් එක්ක අපට මාර්ගයේ ඉපදෙන්න ඕනේ. අපිට තව පැත්තක් ඔකෙන් හිතන්න පුළුවන් අනිත් පැත්තට. ඒ තමයි මේ මාර්ගය අපි හිතමු තණ්හාව හටගත්තා කියන එකත් තණ්හාව බැසගත්තා කියන එකත් ඒ මොකක් කතා කරත් පැවැත්මනේ හටගත්ත තැනදී නැති වෙනවා කියනකොට අපි දැන් මෙතන ඉඳලා බලන්නේ. හටගත්ත තැනදී පැවැත්මක් අම්ම මොකද තණ්හා තුනනේ තියෙන්නේ. කියන්නේ දැන් කාම තණ්හාව අතරේ මොකද සත්‍ය දකින්න ප්‍රතිපදාවත් එක භව තණ්හාවනේ හම්බෙන්න ඕන නැත්තේ. ප්‍රධාන වශයෙන් අපි භව තණ්හාව ගැනම කතා කරමු. ඒතර හටගත්තා නැති වෙනවා කියන කතාවක් අපි යන්න ගියාම භව තණ්හාව විග්‍රහය නැති වෙනවනේ. එතකොට ඒ කියන්නේ භව තණ්හා විග්‍රහයටම බැස ගැනීමක් කතා කරන්න වෙනවා. පැවැත්මක් කතා කරන්න. භවතණ්ණා විග්‍රහයටම. එතකොට නම් භවතණ්ණා විග්‍රහයේදී ඒක තියෙන්න ඕන අනිවාර්යයෙන්. අනිත් එක තමයි මාර්ගය කියනකොට දැන් පටිච්චසමුප්පාදයේ මාර්ගය අරෂ්ඨාංගික මාර්ගයේ මාර්ගය දැකීම මාර්ගය නිවීම නෙමෙයි මාර්ගය කියන්නේ පැවැත්මක්මයි මාර්ගය කියන්නේ පැවැත්මක් ඒකත් ඊතර වීම සඳහා තියෙන නමුත් පැවැත්ම. හැබැයි මේ පැවැත්ම කියන කාරණාවේදී දැන් අපි අනිත් පැවැත්ම දකින්නේ අපි සාමාන්‍ය මෙතන ඉඳලා පැවැත්ම දකින ආකාරයත් මාර්ගයේදී පැවැත්ම දකින ආකාරයත් අපි හොඳට හිතලා බලන්න ඕනේ. ඔය දැන් මෙතන ඉඳලා මේ තියෙන ලෝකයේ පැවැත්ම සහ මාර්ගය කියන එක පහුර වූ පැවැත්මයි අපිට මේක දෙකක් හැටියට හමුන අරක වෙනම එකක් හැටියට දැන් නිවීම කියනකොට ඇස දැක්කා රැස්ුන්නේ නිවුණා. එතනින් ඉවරයි. ඇසෙහි රූපෙහි විඥානෙහි දැක්කා රැස්ුන්නේ නිවුණා. විග්‍රහය හරි. නිවුණනේ. දැන් මේ දුක හැදෙන හැටි විග්‍රහ කරන්නේ. දුක හැදෙන හැටි. දුක හැදෙන හැටි විග්‍රහ කරනකොට මගත් එක්කනේ කියන්නේ මග දුකේ ඥානියෙන් යුක්ත කෙනාගේ නැත්නම් මේ සත්‍ය දකින කෙනාගේ සත්‍ය දැකීම ඉන්න කියන්නේ මාර්ගය තුල දී තමයි මේක හම්බ වෙන්නේ. නිවුන නැහැ. දැන් අතන නිවීමම අවසන් කරලා ඉවරයි. ආයෙ කතා කරන්න දෙයක් නැහැ නිවුණා. ආයෙ කතා කරන්න දෙයක් නැහැ. දැන් මෙතන මේ දැක්ම. දැක්මේදී නැවත එකක් රැස් කරගන්නව නෙමෙයි තමයි. හැබැයි සංකත වූ මාර්ගයක් එක තමයි ප්‍රතිපදාව. එහෙනම් එතනත් සංකත වූ මාර්ගය තුල මම කියන කාරණාව හම්බ වෙනවා. අස්විමානයේ දක්වම හම්බ වෙනවා. නිවීමේදී තමයි ඒක සම්පූර්ණයෙන්ම ඉක්මවීම කතා කරන්න පුළුවන්. ඉතින් ඒක හතුටින් පිළිගැනීම සහ බැස ගැනීම මේක මේ දෙකක් හැටියට නැත්නම් එකක් විතරක් වෙලා වෙනවා කතා කරන්න බෑ මොකද තණ්හාව අනිවාර්යයෙන්ම භව තණ්හාවක් නිවෙන කම්ම තියෙන්නේ. එහෙනම් ඒ තණ්හාව එතන තියෙනවා. ඉතින් තව ওই විදිහට නව දුරටත් කල්පනා කරන්න. ඒ ඒ ප්‍රශ්න ආවික හොඳයි. ඒ විදිහට කල්පනා කරන එක හොඳයි. තව එක තව පැති වලින් කල්පනා කරන්න. ඒක දැන් අපි තුන් මේ කාරණාව ටිකක් වැටුණා කියපු විග්‍රහය. තවත් පැති වලින් කල්පනා කරන්න ඕනේ. තව එක හැබැයි තව පැති වලින් කල්පනා කරනවා කියන්නේ අපිට හිතන හිතලුවක් නෙමෙයි. බුද්ධ වචනේ. වෙන විග්‍රහයක් නෙමෙයි බුද්ධ වචනේ. මොකද යෝනිසෝ මනසිකාර උත්පාදයෙන් අන්න දහම දැකීමට යොමු වෙන්න. හොඳයි දරුවන් සන්න. දරුවන් සන්න සම්මාත පවතාන දිසවක පොඩි ප්‍රශ්නයක් මම සිදුන සාවනාසි දැන් මේ දේශනාවේ අවසානයේදී භාවිතනාස්සේ ප්‍රතිඥාවක් දෙනවනේ සම්මාස දැන් ප්‍රඥාව අනුව සුද්ධයාට මේක අරහත් අමාර්ගාමී හෝ අරහත් ඵලය ලැබෙනවා කියලා අවම වශයෙන් දවස් 7ක් හෝ පරිම අවුරුදු 7ක් සර්ණස්ස දැන් මේ ඒ කාලෙදි දැන් දවසකට පැය 24යි අවුරුද්දකට දවස් 35 ඒ වගේ නිමග්ද තිබුණ සම්ම සමී අහන්නේ දැන් මට ඒක ලැබිලා නෑ මේ කුණක් පිට කියන කිව්වොත් මොනවද ඒ වගේ දෙයක් ගන්නවා කියන දැන් අවුරුදු ගණන් ගන්න තෙරුවන් සරණයි මට ඇත්තට මේ විග්‍රහයක කරන්න මම හරියට දන්නේ නෑ මට මට මතක විනේ යම්කිසි විග්‍රහයක් තියෙනවා. ඒ කාලේ සූර්ය මාස නෙමෙයි චන්ද්‍ර මාස තිබුණේ. එතකොට චන්ද්‍ර මාස ක්‍රමයට මම හිතන්නේ දැන් අපි 365ක් කියලා වරුදු ගණන් ගන්නවා. නම 365ක් නෑ චන්ද්‍ර මාස ක්‍රමයට නම්. ඊට පොඩ්ඩක් දවස් කීපයක් අඩුයි. මොකද මාසෙට 31ක් කොහොමත් තියෙන්නේ 28 හෝ 29 තමයි ඉන්නේ මාසෙකට. එතකොට කොහොමත් සතිය කියන්නේ දවස් 7 තමයි. මොකද පොය හතරක් නේ තියෙන්නේ. පොය හතරක් තියෙන්නේ පසළොස්වක අමාවක පුරාටවක අවාටවක. එතකොට පොය හතරයි ඒ හතරේවා මාස 12ක් තියෙන්නේ. ඒක අවුරුද්දයි. හැබැයි එතනින් එහා විග්‍රහයක් මම දන්නේ නැහැ. ඔය විග්‍රහයේ යම් කරුණු ටිකක් තියෙනවා. විනය පිටකයත් එක්ක ගත්තාම සමහර කරුණු. ඉතින් සම්පූර්ණයෙන්ම මේක වෙන විග්‍රහයක් කරන්න මම දන්නේ නැහැ. තෙරුවන් සරණයි. මොකද සාමාන්‍යයෙන් ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් දවසකට අපි දැන් පාවිච්චි කරන කාලාන්තරය අනුසාරණාද දවසකට පැය 24යි එතකොට පැයකට විනාඩි 60 ඒ වගේ ඒ වගේ සංකප්පයක් දුතිබුල් සවුනාක මට මේ පිට කියා කොහේරි විනිහර තියනවද කනක බලන්න. එහෙම සඳහනකුත් ඒක නෑ කොහොමද? එහෙම පැය 24 කතාවක් නැහැ. එතන අපි අතීත දේවල් වල 33 පැය කියලා හැම කතා කරනවනේ රැයට. රාත්‍රී කාලයට 33 පැය. ඉතින් අපට ඒක විග්‍රහයක් දෙන්න බෑ මොකද මේ විග්‍රහය කතා කරලා නැහැ. කොහොමත් මේ චර්යාව හැමෝම තිබ්බනේ. එතකොට මේ චර්යාව පැය 24න් කියන්නේ පැය වලින් මෙන්න විනාඩි වලින් මෙන්න මේ කතාවක් කතා කරන්න බෑ. හැබැයි මධ්‍යහන හිර මුදුන් වීම, හිර අවරට යෑම මේ ක්‍රියාව හැමෝම තිබුණා. හැබැයි පැය 24ක්ද කියන කාරණාව ඒක ඉතින් ඒ කාලේ තිබිච්ච බවක් නම් හොයාගන්න නෑ. නමුත් මධ්‍යහන ඉරාවරට යෑම, අරුණ නැගීම, රාත්‍රී මැදියම අන්න ඒ විග්‍රහය තමයි කතා වෙන්නේ. කොහොමත් මේ කාලේ මේ කියන්නේ මේ මේ දවස කියන තැනදී මේ මේ ඉර ගමන් කරන ටික එහෙම තිබුණානේ. ඒකේ අපි අර විභේදනය කරන කරුණු එහෙම තිබුණාද කියලා නම් විග්‍රහයක් මම දන්නේ මම හිතන්නේ ඒක පස්සේ එන්න ඇත්තේ මොකද මැදියම රාත්‍රියේම මුල්ලියම මැදියම පසුයම ඊළඟට දවල් කාලේ තියෙනවා ওই ටික තමයි ඉතින් පැහැදිලි වෙන්නේ. ඒත් මට ඔයක සම්පූර්ණයෙන් කොතනද තියෙන්නේ කියන එක නම් මට හරියන්නේ කියක් නැහැ. මොකද ඒ වගේ කාරණා ඇත්තටම බුදුරන් වහන්සේගේ කෘත්‍යයක් නෙමෙයිනේ. ඒවා අර අතීත ඉඳලම පැවැත්ගෙන ආපු දේවල්. ඉතින් ඒ නිසා අපට අතීත ඒ කියන්නේ සම්ප්‍රදායේ යුක්තව ආපු සමහර දේවල් වලදී 33 පැයක් කියලා කතා කරන රාත්‍රී කාලයට ඒ වගේ දේවල් ඉතින් එහෙනම් 33 පැයක් කියනකොට ඒ පැයක් 33 පැය 33ක් රාත්‍රී කාලයට විග්‍රහ කරලා තියෙනවා. ඒ අතීත ආපු විග්‍රහයේදී. ඉතින් ඒකට වෙන වණින ක්‍රමයක් තියෙන්න ඇති. ඒක අපිට එහෙම ඒකාන්ත කරලා ඉතින් කතා කරනවා නම් ඉන්දියාව තුළ ඒ චන්ද්‍රමාස ක්‍රමයට හදපු විග්‍රහයක් තියෙනවා නම් අතීතේ අන්න ඒ විග්‍රහයක් තමයි බලන්න වෙන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මේ මේ පොඩ්ඩක් ගිය සතියට සම්බන්ධව මම පොඩ්ඩක් මේ අහන්නේ දැන්. දැන් බොජ්ජංග වල දැන් සති සම්බොජ්ජංගයේ ඒ වගේ දේවල් වල දැන් අපිට දැන් බෝධිඅංග වූ සිහිය අඳුනා ගන්න බැරි වුණාට මේ සාමාන්‍ය සතිය කියන එක අඳුනා ගන්න පුළුවන්. දැන් අපි සාමාන්‍ය නිකම් ආනාපාන සතියක් කියන්නේ බුදුහාමුදුරු පෙන්න විදිහේ නෙමෙයි අර අරිත සූත්‍රයේම අර ස්වාමීන් වහන්සේ ඉතිපත් කරන්නේ. එතකොට සිහියෙන් ආස්වාද කරනවා සිහියෙන් ප්‍රාස්වාද කරනවා. මේ දවස් සාමාන්‍ය ආස්වාස ප්‍රාස්වාසයේ අපි දකින්නේ සිහියෙන් ඉඳලානේ. ඒතර අපිට දැන් විදර්ශනාවකට ආස්වාස ප්‍රාස්වාසය කියන එක ගන්න පුළුවන්. හැබැයි ඒක දැනගත්තේ සිහියක ඉඳලානේ. දැන් ඒක දැන් සිහියක ඉඳලා කියලා අපිට දැන් දැන් මම සිහියෙන් ඉන්නවා කියලා හිතෙනව නෙමෙයි. ඒක සිහිය කියන්නේ තරම ස්වභාවයක් වගේ කියන්නේ. ඒ වගේ ස්වභාවයක් නෑ. ඒ කියන්නේ බොජ්ජංග නොවු සිහියක් උනත් විදර්ශනා කරන්න කියන්නේ මන්න එක හිතන්න හිතාගන්නවත් බෑ අතන මේ කියන්නේ දැන් සාමාන්‍ය අර ස්පර්ශයේ පැත්තක්වත් ඒ ආයතනයක් පැත්තක්වත් එතන කියන්නේ හටගත්ත දේ දකින්න සිහිය කියන එක කියන්නේ මොකේද කියලා හොයාගන්න පුළුවන් පැත්තක් මට මට නම් තේරෙන්නේ මේ ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් ඉන්න. අරමුණ පුළුවන් ඒ සිහියෙන් අල්ලගත්ත අරමුණ කියන්නේ මම කියන්නේ හරිම ක්‍රමයේ නොවෙන්න පුළුවන්. මොකද යෝනිසෝමනසිකාරයේ පැත්තක් හරි කියනවා ඒ කියන්නේ. දැන් අය පහස විදිහට ගන්න හැටි අපිට පොඩ්ඩක් හොයන්න පුළුවන් බුදුහාමුදුරු කියපු පැත්තේ. නමුත් ඒක දකින්න යොදපු සිහිය කියන එක කොහොමද ඒ වගේ දෙයක් හොයන්න මේ අපිට කියන්නේ පටන් ගන්න ක්‍රමයක් තියෙනවා මේ වගේ දෙයකට මට ඒක පොඩ්ඩක් පැහැදිලි කරගන්න තුන් සර්වන් කරන්නේ. සර්වන් සරණයි නෑ ඇත්තරම ඔය හිත හිත ඔය ඔහොම හිතන එක හරි වටිනවා. ඒ ඒ විදිහට මොකද අපට ඇත්තරම මේ ධර්මයේ ඉදිරියට යෑමක් නෑ අපි තියෙන්නට ඕනත්තේ. සිහිය පවත්ත පමණින් බෝධි අංගයක් වෙන්නේ කියන කාරණාවත් සිහිය පිහිටවුවාම දැන් බෝධි අංග සිහියක් කියන එක තේරුම් ගන්න. නැත්නම් දැන් ඇත්තට අපිට ඉස්සරලාම මේ මේ මේ තැනදී නැත්නම් මේ මට්ටමේදී දැන් බෝධි අංග වැඩෙනවා කියනකොට ඒක මාර්ගයත් එක්ක හම්බ වෙනවා. මුත් මේ තැනදී අපට හම්බ වෙන්නට තියෙන දේ තමයි යෝනිසුමනසිකාරය. එතකොට එහෙනම් මේ යෝනිසුමනසිකාරය කියන කාරණාව මොකද? දැන් අපි එක පැත්තෙන් හිතන්න ඕනේ අපි නිවනට ලං වීම නිවන පැත්තරනේ මේ සතිය අදාළ කරගන්නේ. අපි හිතමු අරිට ස්වාමීන් වහන්සේ කියමු නැත්නම් ආර්ය ශ්‍රාවක නොවෙච්ච කෙනෙක් යම් කිසි සිහියක් කඩලා ඒක විදර්ශනාවට ගන්නවා. විදර්ශනාවට ගන්නවා කියලා කියන්නේ අපට ඉතලා යෝනිසුමනසිකාරයෙන් විදර්ශනා කිරීමේ හැකියාවක් හම්බ වෙනට ඕනනේ මොකද? විදර්ශනාව කියන්නේ විතරකයක් නෙමෙයිනේ. ඒකයි විදර්ශනා කරන්න ප්‍රත්‍යක්ෂ වූ දෙයක් ඔස්සේ යන්න තියෙන්නේ. ඒක ප්‍රත්‍යක්ෂ වූ දුක කියන කාරණාව තේරුම් අරගෙන ඒක හොයන්න යනකොට සකස් වෙන හැටි නුවණට හම්බෙච්ච දෙයක් වෙනට ඕනනේ අහපව. හැබැයි සිහියේ සිහියදී අපට නිකන් යෝනිච මනසිකාරයේ කරලා අපට හම්බ වෙච්ච නැති හේකදී අපට සිහියක් කියලා හම්බ වුණා අපි එතන විදර්ශනා කරනවා කියන කාරණාවක් අපට ගෝචර නැහැ. ඒ කියන්නේ යෝනිච මනසිකාරයේ කරලා හටගත්ත නුවණක් නැතුව ධර්ම ශ්‍රවණයෙන් යෝනිච මනසිකාරයේ සිහියෙන් යෝනිච මනසිකාරය කරනවා කියන්නේ නැහැ නේ බුදුරන් වහන්සේ. ධර්ම ශ්‍රවණයෙන් යෝනිච මනසිකාරය. එතකොට ධර්ම ශ්‍රවණයෙන් යෝනිච මනසිකාරය කරලා හම්බුන්නේ නැති තැනදී සිහියෙන් විදර්ශනාව කරනවා කියන කාරණාව කතා කරන්න බැරි වෙනවා. එතකොට එහෙනම් සිහියෙන් අපට අන්න අහපව් එහෙනම් ඒ සිහිය පිහිටවාගෙන යෝනිසමනසිකාරයක් උපදින්නට ඕනේ ධර්ම ශ්‍රවණයක් සමග. ඒකදී තමයි බෝධිඅංග ප්‍රතිපදාවක් වෙන්න තියෙන්නේ. ඒක ටිකක් හිතන්න නැවත වතාවක්. සිහියෙන් යෝනිසමනසිකාරයක් කියන එකක් නැහැ. සද්ධර්ම ශ්‍රවණින් යෝනිසමනසිකාරය තියෙන්නේ. සද්ධර්ම ශ්‍රවණින් යෝනිසමනසිකාරයෙන් ප්‍රඥාවෙන් අන්න බෝධිංගයක්නේ. බෝධිංගයක්නේ සිහිය. ඒතකොට යෝනිසමනසිකාරයෙන් ප්‍රඥාවනේ. ප්‍රඥාවෙන් සිහිය ධම්මවිචි. ඔහොම ප්‍රතිපදාව හම්බෙන්නේ. ප්‍රඥාවෙන් සිහිය. අන්න බෝධිංගයක් වෙච්ච සිහිය. එතකොට ඒ සිහියේදී එතනදී දැන් අපි ඒ සිහිය පැවැත්වීම නුවණ පාදක කරගෙන කියනකොට දැන් සත්‍ය දැකීමෙන් කොහොමත් අරමුණක් අල්ලගන්න බෑනේ. ඒ කාරණාව ඇත්ත. සත්‍ය දකිනකොට දකින්න සත්‍ය දකින්න අල්ලගන්න තියෙනවා. සත්‍ය දකින්න අල්ලගන්න කියන්නේ නුවණ පාදක කරගෙනනේ. එතකොට නුවණ පාදක කරගෙන යාට එතෙන් යොමු වීම තියෙන්නේ. එතකොට ඒ ඒ එක ඒ සත්‍ය දැකීමේදී ඒ නුවණත් එක්ක අන්න සිහියක් ඇති බව සත්‍ය දැකීමත් එක්ක. ඒක මේ අපිට දැන් හම්බෙන විතරකයක් එක්ක නෙමෙයි. ඒක ප්‍රඥාවත් එක්ක හම්බෙන එක. සත්‍ය බෝධියංගයක් එක්ක. ඒකයි මේ කිසිදු කාරණාවක් වෙන විග්‍රහයෙන් කරන්න බෑ. දැන් අපි හිතමු බෝධිසත් කාටද අපි පසේ බුදුරුන්ට. ඔක විග්‍රහ කරන්න බෑනේ. බෝධියංගයක් 100 කියලා. නමුත් 100ක් විග්‍රහ කරන්න පුළුවන්. නමුත් අර විග්‍රහය කරලා දෙන්න බෑ. එතකොට එහෙනම් එතෙන්ද අපි යමු වෙන්නත් ප්‍රඥාව කියන කාරණාව. යෝනිසමනසිකාරය ප්‍රඥාව කියන කාරණාව අවශ්‍ය වෙනවා. අපි මෙතන ඉඳලා දකින සිහිය සහ බෝධියංග වූ සිහිය කියන එක ප්‍රඥාවත් එක්කයි එක අපට හම්බ වෙන්නේ. එහෙම නැතුව මෙතන ඉඳලා අපට මේ බෝධියංග වූ සිහිය කියන එක හම්බ වෙන්නේ නැහැ. ඒක යෝනිසමනසිකාරයෙන් ගොඩනැගිච්ච ප්‍රඥාවෙන් ප්‍රත්‍යක්ෂයක් එක්ක හම්බ වෙන කාරණාවක්. ඉතින් තව ඒක තව දුරටත් ඉතින් කල්පනාකරනද කල්පනා කරමින් සිහිය පිහිටවමින් විදර්ශනාව කරන්න අපි යොමු වෙන්නට ඕනේ. හැබැයි අර සියලු දේත් එක්ක අපි තව හිතන්නට ඕනේ. ඊට පස්සේ යුතාගම ඔබ වහන්සේ දෙන කර ආකාරයටම මේ අදන සූත්‍ර දේශනාවේ මතුවේදී කාරණාවන් තවදුරටත් තේරුම් ගන්න. එමුනම් කල්යම් මිත්‍රයන්ට මම ආරාධනා කරනවා ලබන සතියේදී සැලසුම් කරලාම ප්‍රශ්න ආදාගෙනම පැමිණෙන්න ඒකට අපි සාකච්ඡා පාෂයෙන් කරගෙන යන්න පුළුවන්. ඉතින් එහෙමනම් අද දවසේදීත් පසුගිය වසර අපි වසරකට අධික කාලයක් මම හිතන්නේ ගෞරවනීය සම්මාස අපිට බොහෝ කාල සිට අපිට මේ ධර්ම දාණය ලබා දෙනවා. ඉතින් ඒ කරන්නා උතුම් ධර්ම දාණය අපි සෞන්දර්ය ප්‍රතිපමණන්නේ ගෞරවනීය සම්මාස වහන්සේලාට අපදී ඉතා විශාල පිටසක් මේ පටිගත පිටු දේශනාව සම්බන්ධලා මේ මුතුන් ප්‍රයෝජන ගන්න බව අපිට විතින් විත දැනුම් දෙනවා. ඉතින් ඒ සියලු දෙනා වෙනුවෙන්ම ඔබ වහන්සේට මම නාතවතාවක් ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන ආකාරයට චතුරාර්ය සත්‍ය ධර්මයේ පූර්ණ වශයෙන් අවබෝධ කර ගැනීමට මේ ධර්මධර්මයේ පුණ්‍ය ක්‍රියාව හේතුවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සරණයි. සාදු සාදු. දර්වන් සරණයි අපි අද දවසේදී සතිපට්ඨාන සූත්‍ර විග්‍රහය අවසන් කළා. ඉතින් ඉදිරියේ සාකච්ඡා කරන්න පුළුවන්. මේ රැස් කරගත් සීල පුණ්‍ය ධර්මයන් ධර්ම ශ්‍රවණීමේ වශයෙන්, ධර්ම දානමේ වශයෙන් දෙවියෝ අනුමෝදන් වෙත්වා දෙවියන්ට උතුම් නිවනින් සැනසෙන්න මේ සියලු පින් හේතු වේවා. අප නමින් මියගේ සිළු මලගේ ඇත්තන්ට අනුමෝදන් වෙත්වා අපවත් උදාල කටුකුරු ඥානන් ස්වාමින් වහන්සේට ඒ වගේම ධර්ණකම් කුසල ධම්ම ස්වාමීන් වහන්සේටත් නිවනින් සැනසෙන්න මේ පින හේතු වේවා. මගේ ගුරු දේවයන් වහන්සේට, උපාධ්‍යයන් වහන්සේට උතුම් දහමින් සැනසෙන්න මේ සියලු පින් හේතු වේවා. ලෝක සාසනය සුරකින්න දහම ඉස්මතු කරන මහ යතිවරුන්ටත් දහමින් සැනසෙන්න මේ සියල්ලක් හේතු වාසනා වේවා. ඒ වගේම සාවන්ත සිසිට සජීවී සාකච්ඡාවේ මෙහෙවන දලුවත් මහත්මයාටත් මාව මේ සඳහා යොමු කරපු රවි කොග්ගලගේ මහාචාර්යතුමාටත් ඒ වගේම අපට නිරන්තරයෙන් උපකාර කරන නිහාල් රූපසිංහ මහත්මයා ඒ වගේම හිටපු නායක හමුදාපතිතුමා වර්තමාන නායක හමුදාපතිතුමා ආදී කොට ඇති ඒ සෑම සියලු දෙනාට ඒ වගේම ධර්ම ප්‍රචාර කටයුතු කරන සියලු දෙනාටමත් ඒ වගේම ධර්මයේ ශ්‍රවණය කර ඔබ සැමටත් උතුම් නිවනින් සැනසෙන්න මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා සියලු දෙනාට තෙරුවන් සරණයි